පසුගිය මාස දේශනාව කරමින් අපි ဒုတိ ය කාල සූත්‍රය මුල් කොටගෙන කිසියම් වදනක් පැහැදිලි කළා. ඒ වදන තමයි කරුණු හතරක් මනාවකට භාවිතා කරන්නේ නම් අනුපුබ්බේන ආසවානං කයම් පාපෙන්ති කියලා වදනක් ප්‍රකාශ කරපු එක. අනුපුබ්බේන කියන එකේ තේරුම ක්‍රමක්‍රමය. ආසවානං කියන පදේ තේරුම අපිව දුකටපත් කරන්නා වූ හේතු කියන එක. ඒවා ක්ෂය බවටපත් වෙනවා ඉවලටම කෙලවර වෙනවායි කියලා පෙන්නනවා. අර කරුණු හතර මනාව භාවිතා කරන්නේ. කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා කාලේන සමතෝ කාලේන විපස්සනා අදටත් මේ හතර හරියට භාවිතා වෙනවා නම් මේ ප්‍රතිඵල නොලැබෙන්නට හේතුවක් නැහැ මොකද තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම් උන්වහන්සේ ප්‍රකාශ කළ වදන් බොරු වෙන්නේ කවදාවත් එහෙමනම් ඒන් අපි කල්පනා කරන්නට ඕන සම්මා භාවියමානා මනාපට භාවිතා කිරීම වෙනුවට අපේ සමාජය තුළ මිත්‍යා භාවින භාවියමානා වැරදිල ස්වභාවිතා කිරීම භාවිතා වෙලා තියනවාද කියලා සැක කරන්න වෙනවා. ඒ අනු අනුපූර ශික්ෂා පිළිවෙලින් මේ කියන තැනට කෙනෙක්පත් නොවන්නේ 100ට එක්කෙනෙක්වත්. එහෙනම් ඒ සම්මා භාවියමානා නැති නිසා. එහිදී අප ඔබට මතක් කළා මේ ධර්මයේ කියන කාරණාව ත්‍රිලක්ෂණයේ ඔස්සේ දුකටපත් වෙන හැටි දුකින් මිදෙන හැටි චතුස්සත්ත්වයේ මුල් දෙක ඔස්සේ දුකටපත් වෙන හැටි, ඒ වගේම අග දෙක ඔස්සේ දුකින් මිදෙන හැටි, පටිච්චසම්පාදයේ අරුලෝමයේ ඔස්සේ දුකටපත් වෙන හැටි, පටලෝම පටිලෝමයේ ඔස්සේ දුකින් මිදෙන හැටි, ත්‍රිලක්ෂණය තුළ නිත්‍ය සුඛාත්ම ලක්ෂණය තුළ දුකටපත් වෙන හැටි, අනිද්දුක්ඛානාත්ම ලක්ෂණය තුළ දුකින් මිදෙන හැටි. එහෙම නැත්නම් කර්මක්ෂය කිරීමේ කර්ම තුළ කර්ම තුනකින් දුකටපත් වෙන හැටි සහ කර්මක්ෂය කිරීමේ කර්මෙන් දුකටපත් වෙන හැටි. මේ කියන ඕනෑම දහම් පිළිවෙතක් නැත්නම් ධර්ම න්‍යායක් ඔස්සේ අපට මේ කරුණ පැහැදිලි කරන්න පුළුවන් කියලා පැහැදිලි කළ මා අනතුරුව ත්‍රිලක්ෂණයේ ඔස්සේ තමයි එදා ධර්ම දේශනාවන් පැහැදිලි කළේ මට හිතෙනවා මේ සමාජයේට ත්‍රිලක්ෂණයමයි මනාව පැහැදිලි කරන්න ඕනේ කියලා වන්දයක් පාරම්පරිකව ඉගෙන ගත්ත තැන හිර වුණ අයට එතනින් එහාට තථාගතයන් වහන්සේ වදාළ පරිදි තිලකුණු හඳුනා ගන්නට බැරි වෙලා තිබෙනවා. අනුගමනය කරන්නට බැරි වෙලා තිබෙනවා. එබැවින් එදා පැහැදිලි කළ කරුණ තවත් ඉතිරි නැතුව ගැඹුරට පැහැදිලි කිරීම සඳහා යම් දේශනාවක් කළ යුතුයි කියන අදහස මට ඇති වුණේ ඒ දේශනාව ඔබට දේශනා කොට මමද සවන් දීමෙන් අනතුරුව එදා ඉඳලා මගේ සිත සකස් වෙන්නට ඇති අද ඔබට කරන ධර්ම දේශනාව කිරීම සඳහා ඒ සඳහා මම ගත්තේ දහම් පාඨය විශේෂයෙන් ත්‍රිපිටක සූත්‍ර දේශනාවල සංයුත්ත නිකාය වැනි ඒවායි. විශේෂයෙන් කන්දක වර්ගයේ නැත්නම් සලායතන වර්ගයේ වැනි ඒවායි බහුල ලෙස දකින්න තිබෙන දෙයක්. එක සූත්‍රයක විතරක් නෙවෙයි තියෙන්නේ. ඒකට අදාළ ඊළඟ කොටසමම යම්කිසි සූත්‍රයකින් ගනු ලබනවා. එහෙමනම් අපි අද අදාළ කරුණ ඉතිරි නැතිව එමත් නැත්නම් ඔබ අසා තිබෙනවට වඩා ගැඹුරට පැහැදිලි කරන කරුණක් වශයෙන් අර ආසවානම් කයම් පාපෙන්ති කියන තැනටපත් වෙන්නට ඔබට භාවිතයට ගත හැකි වන ආකාරයට පැහැදිලි කරන්නට අපි කල්පනා කරනු ලබනවා මේ පාඩය සරල දෙයක් අතකෝ අඤ්‍යතරා භික්ඛු යේන භගවා තේන උපසංකම්. එකල්හි එක්තරා භික්ෂුන් වහන්සේ නමක් තථාගතයන් වහන්සේ යම් තැනකද එතනට එළඹියා. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසේ. එළඹ තථාගතයන් වහන්සේට අභිවන්දනය කොට වැඳ එකත් පස්ස හිටියා. ඒකබන්තං තිතාකෝතේ භික්ඛු භගවන්තං ඒතදෝච. එකක් පස්සෙ ඉන්නවා මේ භික්ෂුව බුදුරජාණන් වහන්සේට මෙබඳු ප්‍රකාශයක් කළා. උන්වහන්සේගේ ප්‍රකාශය පෙන්වන්නේ සාදු බන්තේ භගවා සංකිට්ඨේන ධම්මං දේශේ. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ධර්මය සාරාංශ කරලා දේශනා කරනවා නම් හොඳයි. කෙටි කරලා, කැටි කරලා. ධර්මයෙන් ටිකක් නෙමෙයි සම්පූර්ණ ධර්මය කැටි කරලා. එතකොට එදා හිටිය භික්ෂුන් වහන්සේලා අතර යම් අයට මේ සුළුෙන් යමක් කිව්වහම සියල්ල තේරුම් ගැනීමේ හැකියාව තිබිලා තිබෙනවා. යම් යම් අවස්ථාවල වයෝවෘද්ධ භික්ෂුන් බුදුරජාණන් වහන්සේ හමු වෙලා ඔය කෙටියෙන් ධර්මදේශනා කරන්න කියලා ඉල්ලපු අවස්ථාවල ඔබ ගන්න වුණොත් කෙටියෙන් ඉල්ලනකොට මම කොහොමද මේක පැහැදිලි කරන්න කියලා බුදුන් වහන්සේ විමසූ අවස්ථා තිබෙනවා. ඒ කියන්නේ කෙටියෙන් තේරුම් ගන්නට ඊට අවශ්‍ය මූලික කරුණු දැනගෙන ඉන්න ඕන. ඔබ මට සවන් දෙන්නට පැමිණියේ පළවෙනි වතාවට නම් කෙටියෙන් දේශනා කරන ධර්මයක් ශ්‍රවණය කරන්න සුදුසු නැහැ. ඔබ මෙතෙක්කල් අපහෝ දේශකින් වහන්සේලා ඔස්සේ යම් යම් කරුණු තේරුම් අරන් තිබෙනවා නම් එහෙනම් ඔබටත් පුළුවන් මේ කාරණේ තේරුම් ගන්න. ඊළඟට උන්වහන්සේ වදාරනවා. ඒ කෙටියෙන් දේශනා කරන ධර්මය උන්වහන්සේ අහලා යං අහං භගවතෝ ධම්මං සුත්වා භාග්‍යතුන් වහන්සේගෙන් මම මේ කිසියම් දහමක් අසා සුත්වා අන්න ඇසුවෙන් පස්සේ අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගයක් මේ වචන ටිකේ තිබෙනවා ඒක මටත් ඔබටත් තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් සැනසීම හොයන ලෝකවාසී ඕනම කෙනෙකුට ආගම් ಜಾති කුල භාෂා ભેදයකින් තොරව තථාගතයන් වහන්සේ ලෝට හෙලිකලේ මානවිතවාදී දහමක් නම් ඒකට තමන් උපතින් ලබාගත් ආගමික බව මව්පියන්ගෙන් ලැබුණ ආගමික බවට පහර ගහන්නට අපහාස කරන්න අවශ්‍ය නැහැ ඒ ඇතුළතම මේ මානව දහම පාවිච්චි කරන්න පුළුවන් කියන එකයි මම දකින්නේ මම ඊන් සමාජයට කියන්න උත්සාහ කරන්නේ බෞද්ධකම යනු ලේබල් මාරුවක් නොවේ. ඇඳුම් මාරුවකුත් නෙවෙයි. බෞද්ධ නැත්නම් බුදු ධර්මයේ දේශනා කරන්න ඕන සිංහලයින්ට විතරක් නෙවෙයි. මානව වර්ගයාට අපි දේශනා කරන්නේ සිංහල භාෂාවෙන් නිසා ලෝකෙ කොතනක හෝ සිංහල තේරෙන කෙනෙක් ඉන්නවා නම් ඔවුන්ට සවන් දෙන්න පුළුවන්. ඔවුන්ට Tamanට තිබෙන භාෂාමය ගැටලු මේ රටේ මගහැරීමෙන් පවතිනවා. මොකද භාෂා දෙකක් හෝ ත්‍රිත්වයක්ම මේ සමාජයේ දරුවන්ට උගන්වනවා. ඒකෙන් ගන්න ඕන ප්‍රයෝජනය ආත්මාර්ථකාමී ප්‍රයෝජනයක් විය නොහැකි. අන් ජාතින් අන් ආගම් පහත හෙලන්ත විනාශ කරන්නට විය නොහැකි. තමන් සතු ආගමේ තිබෙන සාරධර්මයන්ට වඩා ගැඹුරු දේවල් තිබෙනවාද ඒක ගන්නට මේ ලෝකේ කාටවත් අපිට තහනම් කරන්න බෑ. ඒක නිදහස් දෙයක්. එනිසා ඒ ප්‍රයෝජනය සමස්ත සමාජයම ගන්න ඕන. එබැවින් අපි මේ ධර්ම දේශනාවන් කරනු ලබන්නේ කිසියම් සීමාවක ඉඳලා නෙවෙයි. අසන නරඹන අය ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද මේ කිසිදු ભેදයක් අපට නැහැ. සවන් දෙන්න. සවන් දී ඔබේ නුවණේ පමණට සත්‍ය නම් තේරුම් ගන්න. සත්‍ය නම් තේරුම් ගත්තොත් අනිවාර්යෙන්ම පෞද්ගලිකව අනුගමනීය ප්‍රතිපදාවකට සෑම දෙනා යා යුතුයි වැටහුනොත් යා හැකියි. අර යම් අහං භගවතෝ ධම්මං සුත්වා කියන පදේ තේරුම එකයි. මම භාග්‍යතුන් වහන්සේගෙන් කිසියම් දහමක් අසා. අනතුරුව කරන්න ඕන කාරණා ටික තිබෙනවා ඒකෝ රූපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්තෝ විහෙරෙහි යන්ති කියන පද පහේ. නමුත් මේ පද පහේ අරුතම මුලින් විග්‍රහ කරන්නේ නැහැ. ඔබටත් මේ භාග්‍යතුන් වහන්සේ වදාළ මේ ධහම මම දේශනා කරපුවාම ඔබ අහපුවාම ඔබට ඊට පස්සේ කරන්න ඕන කාරණා ටික පසුව පැහැදිලි කරන්නම් කාලය ලැබිලා තියෙන ආකාරයට. තථාගතයන් වහන්සේ කුමක්ද මේ කෙටියෙන් කියපු බණ? මේක තමයි ත්‍රිපිටකයේ තියෙන කෙටියෙන්ම කියපු බණ. අනිත් අය මීට වඩා වචනයක්වත් දෙකක්වත් තියෙනවා. උන්වහන්සේ කිසියම් ප්‍රකාශයක් කරනවා. අර වික්ෂුව කළ ඉල්ලීම පිළි අරගෙන සකල ධර්මයේම සියලු ධර්මයන්ම ඉතා කෙටි කරලා දේශනා කරනවා. ඒකේ අදාළ කරුණයි කළ යුතු කරුණයි දෙකම පැහැදිලි කරලා තිබෙනවා. ඒකට කියන්නේ යංඛෝ වික්ඛවේ අනිච්ඡං తත්‍ර තේ ඡන්தோ පහතබ්බෝති. මෙපමණයි බණ. දැන් මේකේ විශේෂත්වයක් තිබෙනවා. මෙතනින් එහාට මේ ධර්මදේශනාව කරන්නේ තථාගතයන් වහන්සේ නෙවෙයි. තථාගතයන් වහන්සේ දේශනා කරලා තේරුම් ගත්ත දෙය තථාගතයන් වහන්සේට භික්ෂුව දේශනා කරනවා. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කළා වූ මේ සංයුත්ත නිකායේ කන්දක වර්ගයේ තිබෙනා වූ මේ අනිත්‍ය සූත්‍රය පරිහරණය කරපු මටත් ඔබට මේක පැහැදිලි කිරීමේ හැකියාව තියෙන්න ඕන. උන්වහන්සේට පැහැදිලි කිරීම සමන් දීගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේ. මොකද්ද භික්ෂුවගේ ප්‍රකාශය? භික්ෂුවගේ ප්‍රකාශය තමයි අඤ්ඤාතං සුගතා අඤ්ඤාතං භගවා. ඔය ඥාත ඥාතේ අඤ්ඤාතේ කියන වචන දෙක තේරුම් ගන්න වෙනවා. ඥාතේ කියන්නේ අපි දන්නා දේ. අපි මේ ලෝකේ ඉපදිලා යම් යම් දේවල් දන්නවා. නමුත් තථාගතයන් වහන්සේ වදාළ දේ අපට තාම අඥාත දෙයක්. ඥාතයේ සිට අඥාතයට යන්න ඕන. සංජානනයේ සිට පරිජානනය ඔස්සේ තව එහාට යන්න ඕන. සංජානනය අපි හැමෝටම තියෙන දෙයක්. සංජානන ඇසෙන් බාහිර ලෝකේ බලලා තේරුම් ගත්ත ඇසෙන් තථාගත ධර්මයේ දකින්න බෑ. එතනින් එහාට තව එහා දැක්මක් තියෙන එකක්. ඒ නිසා අර අඤ්ඤාතං කියන පදයේ තේරුම ගුරුවරයෙක් උගන්වපුවම ගණිතය තේරුණා කියන අර්ථය නෙවෙයි. ඊට වඩා ගැඹුරින් තේරුණා කියන එක. එතෙන්දී බුදු පියාණන් වහන්සේ මේ භික්ෂුවගෙන් විමසනවා. භික්ෂුව කොහොමද මම විසින් කෙටියෙන් පැහැදිලි කරපු ධර්මය ඔබ විස්තර වශයෙන් දැනගත්තේ. විත්තරේන අත්තං අජානාති. අරුත් වශයෙන් ඔබ විස්තර කරන්න පුළුවන් කො විදියට කොහොමද දැනගත්තේ? අන්න එතෙන්දි තමයි මේ කරුණු පැහැදිලි කිරීම අර වචන හතේ තියෙන කරුණු පැහැදිලි කිරීම බුදුරජාණන් වහන්සේට භික්ෂුව පැහැදිලි කරන්නේ. මොකක්ද අර පාලි පදයේ තේරුම? යංකෝ භික්ඛවේ අනිච්ඡං යමක් අනිත්‍ය නම් తත්‍ර තේ ඡන්தோ ඒකට ඔබේ තිබෙන ඡන්දය නැත්තම් රතිය නැත්තම් කැමැත්ත නන්දි කියලා වචනකුත් පාවිච්චි කරනවා. එය පහතබ්බෝ අතහැර දමන්න. එයින් මිදෙන්න. එතකොට බුද්ධ දේශනාව වචන හතකට පාවිච්චි කළොත් එහෙම පුරා අවුරුදු 45ක් දේශනා කළ බුද්ධ දේශනාව වචන පහකට සියලුම දෙනාට කරන්න තියෙන්නේ යමක් අනිත්‍ය නම් ඒකට තියෙන කැමැත්තෙන් මිදීම පමණයි. බොහොම සරලයිනේ. සරල වුණාට මෙතෙන් එන්න මහ විශාල බාධක ගොඩක් තියෙනවා. අන්නේ බාධක කම්පට්ලු ටික සේරම කඩා බිඳ ඉහිරවන්න අපට සිද්ධ වෙලා තිබෙනවා. ඒකයි මට මේකේ බණක් කියන්න වෙලා තිබෙන්නේ. මේ යම මොකක්ද හොයන්න ඕන? යමක් අනිත්‍ය නම්. යමක් අනිත්‍ය නම් ඒකට තියෙන කැමැත්ත මොකක්ද? මේ දෙක අපි විස්තර කරගන්න ඕන. මෙහිදී මම ඔබට පාරම්පරිකව අපේ හිතට එකතු වුණා වූ දුරදර්ශී නොවන අර ඥාත මට්ටමේ දැනගන්නා මට්ටමින් ඉගෙනගත්ත දෙයක් පිළිබඳව කියමින් පටන් ගන්න ඕන. අපේ ඇසුර ලැබූ අපේ ධර්ම ශ්‍රවණය කරපු අය අතර ඉන්නවා නම් ඔවුන්ට මේ මතේ නැති වෙන්න පුළුවන්. නමුත් දැනටත් ඔබ සරල දේශනාවලට සවන් දී බලන්න. දැනටත් ඔබ ඔබේ අවමගුල්ලුස්සවයකට ඔබ සහභාගී වී බලන්න. මේ සමාජයට මොනවද අනිත්‍ය? සියලු දේවල්. ඇහැට පේන, කනට ඇහෙන, බාහිර ලෝකේ තියෙන මේ සියලුම දේවල් කවදාවත් සදාකාලික තියෙන්නේ කැඩිලා බිඳලා යනවා. මේ කැඩී බිඳී යාම බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය වශයෙන් පිළිගන්න අය තාමත් මේ සමාජයේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි අය අතර ඉන්නවා. ඉතින් කොහොමද අපි ගැඹුරට යන්නේ? මම මේකට පොඩි ගැඹුරු සාධකයක් ඉදිරිපත් කරනවා. තිස් සුදු වීම, දත් වැටීම, සිරුර පොළොවට පස් වීම, ගෙවල් දොරවල් දිරා යාම, ගස්කොලන් පොළොවට පස් වීම කියන එක තථාගතයන් වහන්සේ පහළ වෙන්න පෙර මේ ලෝකයේ ඇති උදාපටන් සියලු දෙනාට සිද්ධ වෙන දෙයක්. ඒක අනිත්‍ය නම් ඒක හැමදාම සිද්ධ වෙනවා. අයි බුදුරජාණන් වහන්සේට දේශනා කරන්න දෙයක් නැහැ. ඒ ඕන කෙනෙක් ඒක දන්නවා. සාමාන්‍ය ලෝක ජීවත් වෙනකොට Taman පරිහරණය කරන හැම දෙයක්ම කැඩී බිඳී වැසිරි විනාශ යන බැවින් ඒක දන්නවා. ඒක ඥාතං විනා අඥාතං නෙවෙයි. නමුත් මම ඔබට කියනවා තථාගතයන් වහන්සේ ලොවට හෙළි කළ අනිත්‍ය ක්‍රියාත්මක වන්නේ බුදුන් වහන්සේගේ බුද්ධත්වයෙන් පසුයි. උන්වහන්සේ අනිත්‍ය භාවිතා කරලයි බුද්ධත්වයට පත් උනේ. ඉන් පසුව කොණ්ඩඤ්ඤාදී තවුසන් තමයි මේ අනිත්‍ය භාවිතා කළේ දුකින් මිදෙන්න. ඊට පෙර අනිත්‍යක් තිබුණේ නැහැ. එහෙනම් කෙස්සල ලොම්මල ඉඩකඩම් වල අනිත්‍ය ඊට පෙර තිබුණා නම් ඒක බුදුන් වහන්සේ වදාලා අනිත්‍ය වෙන්න බෑ. සිංහල භාෂාවෙන් අපි මෙතන වචනයක් හොදාගන්නේ. මම බුදුන් වහන්සේ වදාළ pāli වචනේ අරුත කැඩෙන බිඳෙන සුළු බව කියන තැනට ගන්න නැතිව ඔබට පේන මේ දේවල් සම්බන්ධයෙන් අපි වචනයක් යොදාගනිමු අනියත බව. එතකොට pāli අනිත්‍යයි සිංහලෙන් අනියත බවයි එකක් වශයෙන් ගන්න එපා. ඔබට ඇසට පේන ඔබ ජීවිතේ පුරා අත්දැකපු සියලු දේවල් කැඩෙන බිඳෙන අහිමි වෙන බව අපි අනියත වශයෙන් ගනිමු. ඒවා මේ බුදුන් වහන්සේ වදාලා යම නෙමෙයි. යමක් කියන්නේ යම් දෙයක්. එහෙනම් බුදුන් වහන්සේ මොනව සම්බන්ධයෙන්ද මේක දේශනා කරලා තියෙන්නේ කියලා බැලුවම මම ඔබට ඉදිරිපත් කරපු තව පදයක් යලිත් ඉදිරිපත් කරනවා. ඉංගියක් ගන්න. ලෝකපදයේ තේරුම අපි කතා කරන ආර්ථික විද්‍යාවේ හෝ භූගෝල විද්‍යාව හෝ ඉතිහාසයේ ලෝකේ නෙවෙයි. ලෝකස්ස භික්කවේ සමුදයංච අත්ගමංච දේසිස්සාමි. ලෝකය හටගන්න හැටි ඉක්ම යනටයි දේශනා කරනවා. කියලා දේශනා කරලා මොකද්ද දේශනා කර දෙන ලෝකය? ඇසට කනට නාසයට දිවට කයට හමු වෙන අරමුණක් මුල් කොටගෙන ඒ අරමුණේ මුලාවීම තුළ මිනිසා දුකටපත් වෙන හැටි ලෝක සමුදයයි. ඒ අරමුණේ මුලා වීමෙන් නිදහස් වෙන හැටි ලෝක නිරෝධයයි. එතකොට බාහිර ලෝකෙ නෙවෙයිනේ. එතකොට අපි ළඟ තිබෙන ලෝකයක් නෙමේක. මේකට වචනයක් යදුවොත් පංචස්කන්ධ ලෝකය කියලා හරි. නමුත් අරුත් වශයෙන් තාමත් ඒක නොගැලපීම් තියෙන්න පුළුවන්. ඒ නිසා අපි මේවා හොයන්න ඕන පැහැදිලිව. මම එක තැනකින් ගන්නවා ඔබට. කුද්දකනිකාය අද මාත්‍රාන්න බයන් යුක්තෙන් බයන්ෙන් යුක්ත වෙන්නා වූ සූත්‍රයක් තිබෙනවා විදුර කියලා. ඇයි මේ විදුර සූත්‍රයේ පද තුන සමාජයට විවර නොවුවේ? ඇයි මේ විදුර සූත්‍රයේ පද තුන සමාජය තේරුම් නොගත්තේ? තේරුම් ගත්තනම් මේ කරදරයට වැටෙන්නේ නැහැ. එතකොට බුදු පියාණන් වහන්සේගේ ගැන්වීම තුළ බාහිර ලෝකයේ මේ සියලු සිදුවීම් සම්බන්ධ සිදු අනිත්‍යක් කතා කරලවත් නැහැ. අපි ඇස් දෙකෙන් බලන ගිහින් කවුරු හරි දන්නේ නැති කෙනෙක් පාඩම් කරපු දෙයක් පාසල් යද්දි දහම් පාසල් යද්දි ඉගෙනගෙන එය තමා බුදුන් වහන්සේ වදාලේ කියලා වැරදි තැනක නතර වීමම අපේ මුලාවයි. තථාගතයන් වහන්සේ පටන් ගන්නෙ කොතනින්ද? විදුරායම් භික්කවේ කායෝ කියලා. ඔබ හැමට තියෙනා වූ මේ කය. ඒ කයේ සිදුවෙන මේ ළමා කාලේ සිට මහලු කාලේ දක්වා සිදුවෙන වෙනස් වීම බුදුන් වහන්සේ අනිත්‍ය කියලා පෙන්වන්නේ නැහැ. විදුරං හෙවත් කැඩෙන බිඳෙන බව. මතක තියාගන්න. එහෙම නැත්නම් ওই ආයං කායෝ කියන එක තව ටිකක් ගැඹුරට මට පේනවා. කයටත් එහා ගිහින් රූප කාය, වේදනා කාය, සංඥා කාය, සංකාර කාය, විඥාන කාය කියන්නේ ඕක තුල ක්‍රියාත්මක වෙන්නා වූ බල පහකට. ඒ කාය වෙන්නත් පුළුවන්. කැඩෙන බිඳෙන බව. අපට දැනට තේරෙන භාෂාවෙන් ගනිමුකෝ. ළමා, තරුණ, මැදිවිය, මහලු පොළොවට පස් වෙනවා. කයින් සිත වෙන්නේ. ළමා කාලේ සුදුවන්න තියෙන, කළුවන්න තිබෙන මේ දත් කෙස් ජීවිත අවසානයේදී සුදු වෙලා දත් ගැලවිලා යනවා. ඒක අනිත්‍ය නම් බුදුහාමුදුරෝ දේශනා කරන්න ඕනේ නැහැ. ලෝකේ පටන් ගත්ත දවස් ඉඳලා හැම ආගමක කට්ටිය සිදු වෙනවා හැමෝම අනිත්‍ය දන්නවා. එවැනිනේ උන්වහන්සේකට විදුර පද යොදලා තියෙන්නේ කැඩී බිඳී යන බව. එහෙනම් පළමුවෙන් ඉගෙන ගන්න ඕන බාහිර ලෝකේ වස්තු පමණක් නෙවෙයි, කයේ වෙනස් වීමත් තථාගත ධර්මයේ අනිත්‍ය වශයෙන් පෙන්වන්නේ නැහැ. එහෙනම් ඉදිරියට යන්න ඕන අපි. දෙවෙනි පදේ හොයාගන්න. දෙවෙනි පදේ හොයාගත්තාම කියනවා මේ කය ක්‍රියාත්මකවර තව බලවේගයක් පිළිබඳව. මේක තමයි බුදු සමයේ විශේෂිත ඉගැන්වීම. බලන්න මෞකසින් බිහි වෙනවා. ඊට අවසානයේ මේ යනවා. මృత කලෙබරේ ඔබ දැකලා තිබෙනවා. මృత කලෙබරේට කෑම කන්න බෑ, ගැව්වට රිදෙන්නේ නෑ, ප්‍රතිචාර දක්වන්න බෑ, ඉන්ද්‍රිය පහෙන් අරමුණු ගන්න බෑ. ඔබ ඉතින් පණ ටික ගියා කියන වචනයක් පාවිච්චි කරයි. බැලුවම වෙලා තිබෙන්නේ මව් කුසේදී පටන්ගත් චිත්ත පරම්පරාව. බිහිවෙන් බිහිවුණු දවසේ පටන්ගත් නෙමෙයි මතක තියාගන්න. ජීවිත අවසානයේදී කයෙන් සිත වෙන්වීම. මරණය කියන්නේ කයෙන් සිත වෙන්වීම ඇත්ත සිද්ධිය නම. එහෙමනම් මේ සිත වෙන්ුණන් පස්සේ යමක් කරන්න බෑ. එහෙමනම් එතෙක්ම මේ කයත් එක්ක සිත තිබිලා තිබෙනවා. ඒ සිත ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කියන දොරවල් පහෙන් වරින් වර මොහොතින් මොහොත චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන වශයෙන් අරමුණු අරගෙන මේ අරමුණු නොගත්තාට සිතින් විතරක් ගන්න පුළුවන් විදිහට මනෝ විඥානයක් හදාගෙන සයවිද විඥානයකින් අපි කටයුතු කළා. ඒ සිත ආකාර 6කට ක්‍රියාත්මක වෙන හැටි. ඒ සිත එහෙමනම් මෞකසින් බිහි වෙලා ජීවිතාවසානය දක්වා පවතින දෙයක් නෙමෙයි නිරන්තරයෙන් ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට දිවෙන් කයට පිළිවෙලට නෙමෙයි අපිළිවෙලකට කයෙන් මනෝද්වාරයට මාරු වෙන එක. ඒක ඇසෙන් රූප බැලීමේදී චක්කු විඥාන, කනෙන් ශබ්ද ඇහිීමේදී සෝත විඥාන. විඥාන යනු එතන ආත්මයක් දෙයක් නෙමෙයි හඳුනා ගන්නා සිත කියන අර්ථය. ඒ නිසා තමයි ඒකට ඇසෙන් චක්කු කියන්නේ, කනෙන් සෝත කියන්නේ. කථාගතයන් වහන්සේ කියන්නේ මොකද්ද? විඥානම් වික්කවේ පබංගුරා මේ භංගු කියන පදේ දෙන්නේ මොහතකින් නැසෙනවට එහෙනම් අපි කතා කරන ඇහෙන් ක්‍රියාත්මක වෙන චිත්ත වීතියක් අවසානේ නෙවෙයි මොහතකිනුත් මේක හටගත්ත ගමන් නැසෙනවා බලන්න බෑ දැන් බලන්න මේ විදුර සූත්‍රයේ කවුරු ගැනද කතා කරන්නේ කියලා ඉතිහාසයේද වර්තමානයේද අනාගතයේද ආර්ථික විද්‍යාවද ලෝක විද්‍යාවද නැහැ පුද්ගලයා සම්බන්ධ පුද්ගලයාගේ කය කැඩී බිදී යන සලුවේ නිරන්තරය. පුද්ගලයාගේ සිත නැවත නැවතත් හටගෙන බිදී යන සලුවේ පබංගුරං. බංගුරං කැඩෙනවා පබංගුරං නැවත නැවතත් ක්ෂණිකව බිදෙනවා. එහෙනම් අපිට තේරුම් ගන්න ඕන ඉපදුන දවසේ ඉඳලා මේ යන දවස දක්වා ස්ථිරව පවතින හිතක් නැහැ සිත නිරන්තරයෙන් මොහොතින් මොහත වෙනස් වෙනවා. ඒ වෙනස් වීමත් අනිත්‍ය නෙමෙයි පබංගුරං. සිතයි කයයි දෙකේ වෙනස් වීමත් අනිත්‍ය නොවන විට බුදුදහමේ ඒ දෙක විදුර සහ පබංගුරන්නම්. අපි කොහොමද බාහිර වස්තු වල අනිත්‍යයක් බුදුහාඳුරෝ දේශනා කරයි කියලා පිළිගන්නේ? මේ සදහම් යට උනායින් පස්සේ මේ ඥාතය ඉක්මවා අඥාතයට යන්න බැරි අය. ඉක්මවා විඥාණයෙන් ප්‍රඥාවට යන්න බැරි අය ඇහැට පේන දෙයක් අපට දේශනා කිරීම තුළ අපිත් ඊට එහා නොයා මේකට මුලා වීමේ වරදයි දැන් තියෙන්නේ. අන්න ඒකයි මම කිව්වේ සම්මා භාවීය මානා නැතිවෙමින් අපට තිබෙන්නේ මිත්‍යා භාවීය මානා. මිත්‍යා භාවිනා භාවීය මානා තුල අනුකුබ්බේ නාසවං කයම් පාපින්ති නැහැ. අනුක්‍රමයෙන් ආසවන් වැඩෙනව ඇරුණාම අනුකුබ්බේන ආසව වඩේති ඇරුණාම කයන් වෙන්නේ නැහැ. ඉතුරු පදයට යන්න තුන්වෙනි පදේ අන්න ඒකේ තියෙනවා තථාගතයන් වහන්සේ වදාළ මොනවද? අනිත්‍ය කියලා. සබ්බේ උපදි අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. අනිච්ච දුක්ඛ විපරිණාමයට පවත් වෙනස් බවට පත්වන්නේ මොනවද? සියලු උපදි. උපදි කියන්නේ කය නම්. උපදි කියන්නේ බාහිර වස්තුන් නම්. ඒවැය කැඩී බිඳී යාම, දි รา යාම අපට පිළිගන්න පුළුවන් අනිත්‍ය කියලා. උපදි කියන જાති කොහෙවත් බාහිර ලෝකේ නැහැ. උපදි කියන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් අරමුණු අරගෙන ඒවා නිසා සිත යම් ඇලීමකට ගැටීමකට මුලාවකටපත් වෙනවා නම් ඒ ඇලීමට ලෝභ කියනවා ගැටීමට දෝෂ කියනවා මුලාවට මෝහ කියනවා මේ ලෝභ දේශ මෝහ යටතේදී උපාදාන වෙන දේවල් කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, ආත්ම උපාදාන. එහෙම කියන්නත් පුළුවන්. උපාදාන නැත්නම් කෙලෙස්, සිත කෙලෙසෙන ධර්මයන්ට තමයි උපදි කියන්නේ. උපදි සම්බන්ධයෙන් නුවණින් දැකිය යුතු අනිදුක්ඛානාත්මය දැසින් කයේ හෝ වතු පිටිවල ඉඩ කඩම් වල බැලුවාට තථාගතයන් වහන්සේගේ ධර්මයේ සරණ ඒවන්නේ නැහැ. මේ සූත්‍රයේ ඊට පහා පැත්තෙන් තියෙන ගාථාවේ පෙන්නනවා. ජාති මරණ ඉක්මවා ගියේ කොහොමද කියලා. කායංච විදුරතෝ ඤත්වා විඥානංච පබංගුරං. කය කැඩී බිඳී යන බව දැනගෙන විඥානයත් නිරන්තරයෙන් බිඳෙන බව දැනගෙන ඒ දෙකේම කැඩී බිඳී යාම තමයි මේ විදුරම් පබංගුරං. ඒ කැඩී විදී යන කයසිතම උදව් කරගෙන උපදේශු උපදීසු බයං දිස්වා බය වෙනක් දෙන්නේ කය හෝ කය හෝ මේ සිත නෙවෙයි උපදී උපදී කෙරෙහි තිබෙන්නා වූ උපදී අපට ලබා දෙන්නා වූ බය දැකලා ජාති මරණ මච්චගා නැත්තම් ඉපදීම මරණය ඉක්මවා ගියහ කියලා කියනවා එහෙනම් මේ බුදුදහමේ සාරය ගන්නට උපදි සම්බන්ධයෙන් තේරුම් අරගෙන උපදේශි බය දකින්ට වෙනවා. උපදි සම්බන්ධයෙන් ඔබේ පිළිගැනීම අනිච්ච දුක්ඛ අනාත්මද නිට්ඨ සුඛ ආත්මදයි ඔබ තේරුම් ගන්න වෙනවා. අපි තව ටිකක් එහාට යනවා. මතක තබා ගන්න එතකොට බාහිර වස්තු ගැන අපි අතහැරියා කායසිත දෙකේ වෙනස් වීමත් අතහැරියා. තව අපිට උපදි කියන එක තේරෙන්නේ නැහැ. දැන් අපි යනවා තවත් පදයකට. ධම්මපදේ අරන් බැලුවොත් සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අර බලන්න යදා චක්කුම් පස්සති නෙමෙයි. යම් මිටක නොනින් දකීද. සියලු සංස්කාරයන්ගේ පරම සත්‍ය අනිත්‍ය බව නොනින් දකීද. දෙනුවණින් නෙමෙයි ප්‍රඥාවෙන්. එවිට මේ සංඛාර රැස්කිරීම කෙරෙහි කලකිරෙනවා. එතකොට සංඛාර විසංකාර කරන්න පුළුවන් වෙනවා. අස නිප්පින්දති දුක්ඛේ සංඛාර කෙරෙහි කලකිරෙනවා. එයම සසරින් මිදෙන මඟ. දැන් සබ්බේ සංඛාරා හොයාගත්තාම සබ්බේ සංඛාරාවල අපේ පිළිගැනීම නිත්‍යද අනිත්‍යද කියලා හොයාගන්න පුළුවන්. සබ්බේ සංඛාරා හොයාගෙන යන ගමනත් හරිම අපහසුයි. මන්දයත් රාශිභූත වුණ කියන අර්ථයෙන්, ගොඩ ගැසුණ කියන අර්ථයෙන් බාහිර ලෝකේ තියෙන ඔක්කොම සංඛාර කියලා සමාජය සලකනවා. වැලි ගොඩක් වැලි ගොඩක් තුනී වී යන්නාසේ, කපාලද ගසක් දිරා යන්නාසේ මේවා විසිරී යන එක අනිත්‍යයි. ඔන්න උන්ට පේන අනිත්‍ය. ඔවුන් සංඛාර මොනවද හොයලා බැලුවේ නැහැ. ඊළඟට එනකොට චුල්ල වේදල්ල වැනි සූත්‍රවලදී නැත්නම් තවත් සූත්‍රවලදී තව සංකාර જાති තුනක් උගන්වනවා. අපේ කය, වචනය, සිත ක්‍රියාත්මක වෙන්න බලපාන්නා වූ සංකාර જાති තුන. කාය, වචී, මනෝ සංකාර. මෙතන තමයි සමහර අය නතර වෙලා ඉන්නේ. සබ්බේ සංකාරා මේ තුනයි කියලා. තථාගතයන් වහන්සේ දේශනා කළේ විශ්ව සාධාරණ ධර්මයක්. ඕක මේ පුද්ගලයෙකුගේ කය වචන තුනට සීමා කරලා සසරෙන් ගැලවෙන්න බෑ. සත්‍යය සසර ඇවිදින්නේ කොහෙද? සත්‍යය බුදුන් වහන්සේ පහළ වෙනකොට ඇවිදින්න ස්ථාන කීයක් හොයාගෙන හිටියාද? ඔවුන් ඒ තැන් වලට ගියේ මොනව ඇන්ද? අපට ගෙදර යන්න නම් වාහනයකින් හෝ දෙපයින් යන්න පුළුවන්. නමුත් ඒ පරලෝ යන ගමන දෙපයින් යන්නේ නැහැ කවුරුත්. එහෙනම් මේ පරලෝක ගමන යන්නේ මොනවයින්ද? අපි හොයාගන්න වෙනවා. ඔබට තේරිලා තිබෙනවද තථාගතයන් වහන්සේ 15 වෙනියට මේ ලෝකේ පරලෝ යන්න ස්ථාන කීපයක් සමාජයට හමු වෙලා තිබුණ බව? මම නම් ඒකට පෙන්වන්නේ කාම සුගතිය කාම දුගතිය. කාම දුගතිය කියන එකට පවෙන් පරලෝ යාම තමයි මාර්ගෝපදේශකත්වය වෙන්නේ. පාර හදාගන්නේ පවෙන් පරලෝ යාම. කාම සුගතිය හතක් තිබෙනවා අපි ඉන්න ලෝකයේ සහ ඊට ඉහළින් තිබෙන්නා වූ සදිව්‍ය ලෝක ඒකට පිනෙන් පරලෝ යන්න පුළුවන්. එතකොට දැන් 7යි 4යි 11යි. ಭಾರತೀಯ සමාජයේ කාම අරමුණු අතහැරලා සිත සංසුන් කරගන්නට බලින් උත්සාහ කළාය වනාන්තරගත වෙලා උන් සියල්ල නම් කරනු ලබන්නේ අත්කලමතාන යෝගීන් වශයෙන්. ඔවුන්ට මේ සිතේ සාන්ත බවක් හොයාගෙන යාමේදී පළවෙනි හමුවන සාන්ත බවට කියනවා රූපාවචර ධාන. ඔවුන්ට ඒකෙන් පරලෝ යන්න වුණා ධානය. ඊට එහාට හොයාගත්ත අයට අරූපාවචර ධානය හමු වුණා. ඔවුන්ට ඒකෙන් පරලෝ යන්න සිද්ධ වුණා. අරූපාවචර ධාන ප්‍රතිසන්දී ස්ථාන 16කටත් රූපාවචර ප්‍රතිසන්දී ස්ථාන 4කටත් එකතු කරලා සත්වයා නව සත්තා වාසයේ 31 තලයක මේ පවෙන් පිනෙන් ධාන වර්ග දෙකෙන් පරලෝ යාම තුළ සසර ඇවිදිනවායි කියන එක බුදුන් වහන්සේ වදාලා. මේකට කියනවා සංසාරය කියලා. දැන් මොනවෙන්ද ගියේ? දෙපයින් ගියේ නෑ. පවෙන් ගියා, පිනෙන් ගියා, ධානෙන් ගියා. මේ ගමන සංසාරේ නම් බුදුහාමුදුරුව සංසාරයෙන් නිදහස් වීම සඳහා මේ ගමන යන හේතු හොයලා මේ ගමනෙන් නිදහස් වෙන්නට කරුණු පැහැදිලි කරන්න ඕන. එහෙනම් සබ්බේ සංඛාරා කියලා කියන්නේ මේ ගමනයන්ට හේතු වෙන්නා වූ පාදවලට. ඇඟිලි සහිත විලුඹ සහිත පාද නෙවෙයි. අන්න එතකොට අපිට හොයාගන්න වෙනවා සබ්බේ සංඛාරා පදේ තථාගතයන් වහන්සේ වදාළ සරියුත් මහරහතන් වහන්සේ අනුමත කරවදාළ වෙන කිසිවෙකුටත් දෙවෙන්නේ නොවන ගැඹුරු මාර්ගය. කොතනද තියෙන්නේ? පරිමංසන සූත්‍රය. කොතනද තිබෙන්නේ? සංගීති සූත්‍රය. පරිවංශන සූත්‍රය කාගේද? බුදුරජාණන් වහන්සේගේ. සංගීති සූත්‍රය කාගේද? සරියුත් හාමුදුරුවන්ගේ. උන්වහන්සේලා දෙදෙනා පියපුත් දෙපළක්. උන්වහන්සේලා දෙදෙනාට තේරුණ සත්‍යයට වඩා හොඳ සත්‍යයක් තේරුම් ගන්නයි ඊට පස්සේ ඇති වෙනමයි කියලා මම පිළිගන්නේ නැහැ. එබැවින් මට මේ උන්වහන්සේලා දෙදෙනාගේ එකඟ වීම තුළ පවතිනා වූ සබ්බේ සංඛාරා තමයි නියම සබ්බේ සංඛාරා කියලා පිළිගන්න වෙනවා ඔබටත් ඒ පිළිගන්න කියලා යෝජනා කරන්න වෙනවා කොහොමද පාලියෙන්ම තිබෙන්නේ අවිද්‍යාගතෝ යම් වික්කවේ පුරුෂ පුද්ගලෝ කිසියම් පුරුෂ පුද්ගලයෙක් හරි ස්ත්‍රී පුද්ගලයෙක් හරි අවිද්‍යාගත වීම තුළ මතක තියාගන්න මේ අවිද්‍යාව කියන එක මුගක් ගැඹුරු කරුණක් දැනට එහෙම ගන්නව දන්නාකම තුළ මුලා වීම තුළ කියලා ගන්නකො අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති. අන්න අபிසංකරෝති කියන පදේ තියෙනවා සංකරෝති විතරක් නෙමෙයි එක්ව එකතු කරනවා එක්ව කරනවා අபி පදයක්. අபிධර්මයේ වගේ අபி කියන වචනයක් තිබෙනවානේ. දැන් මෙතනදී මතක ඇතුව ලියා ගන්න මේ සංකාර පදයට කියන්නේ ගස්කොලන් නෙමෙයි. අනාගතයට හේතුවක් ඉතුරු කොට නැසෙන කාරණා. මේ සංඛාරයේදී හැම විටම එය නැසුණට අනාගත ඵලයක් ලබන්න හේතුවක් ඉතුරු කරලා නැසෙනවා. එහෙනම් අපුඤ්ඤ ආවිසංකාර කියන්නේ අපේ සිතින් කයෙන් වචනෙන් සිදුවෙන පව්වලට දුක් විපාකයක් ගෙනත් දෙන්න හේතු ඉතුරු වෙනවට පව් සිද්ධ වෙනවා කියලා කියනවා. පව්වලට කියනවා අපුඤ්ඤ ආවිසංකාර. අන්න අපි මේ සමාජයේ ජීවත් වෙනකොට අපට අපේ යහපත් මව්පියන්, අපි ඇසුරු කරන පූජනීය මහා සංඝරත්නය, අපිට මඟ පෙන්වන ගුරුවරු පළමු පාඩම උගන්වනවා ගැඹුරු ආબોධයක් නැතත් දුකටපත් වෙනවා පව් කළොත් ඒ නිසා පව් කරන්න එපා. පින්වත්නි කියන වචනේ තේරුම එහෙමනම් ඔබ හැමදෙනාට පිනට නැඹුරුණා වූ යහපත් පැත්තට නැඹුරුණා වූ සසරගත පුරුද්දක් මේ ජීවිතේ පුරුද්දක් තිබෙනවා. පුරුද්දක් තිබුණට ඒකෙත් තිබෙනවා අபிසංකාර කියන පදේ. පව් අතහැර මිනිස්සෙක් සිත කය වචන පස්දොර මේකට යොමු කරන්න ගියොත් ඔබ කියනවා අර පරණ එකට පව් සිදු වෙනවා කියලා මම මේකට ශාස්ත්‍රීය අර්ථයක් ගන්නවා අපුඤ්ඤාවි සංකාර. ඊළඟට මම මේ පින් සිදෙනවා කියන එකට පාලියේ තියෙන අර්ථය ගන්නවා පුඤ්ඤාවි සංකාර. පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති. එතකොට මේ පුණ්‍ය අபிසංකාරය තුලත් අවිද්‍යාවක් තියෙනවා. ඒක තමයි සමහරට තේරෙන්නේ නැති සමහරු හිත රිදවා ගන්නෙ. රිදවා ගත්තාම අපෙන් එකපාරට දමලා ගැහුවා වගේ ප්‍රශ්නයක් අහනවා එහෙනම් පින් කරන්න එපාද ඒ වරද්දාගත් එකක්. අபிසංකාර නැතුව කර්මපතේට අහු වෙන්නේ නැතුව කර්ම කරන්න පුළුවන්. කර්ම වෙනයි පතේ වෙනයි. නැත්නම් මේ කර්ම කියන පදයේ තේරුම දුක්ඛර්ථ කියන එක නෙමේ අන්තිමට තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත්වීම සඳහා කළ කර්මයක් කර්මයක්. එතන ඉඳලා බය නැති කරගන්න. ඒකට කියන්නේ කර්මක්ෂය කිරීමේ කර්මය අනිත්කට කියන්නේ කර්ම රැස් කරන කර්ම. කර්ම රැස් කරන කර්ම අවිසංකාර. කර්මක්ෂය කරන කර්මය විසංකාරගතං චිත්තං සිත සංකාරගත වීම නතර කරන එකක්. අන්න පුණ්‍යාභිසංඛාරය. මේ සමාජය තුළ මේ ගෘහස්ත ජීවිතය තුළ මේ දෙක තමයි ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව ආගම් ભેදයෙන් තොරව මිනිසුන් අතරින් සිද්ධ වෙන්නේ. අපි ඒකට පින කියලා කියාවි, අපි ඒකට දාන සීල භාවනා කියයි. රටේ ඉන්න අය ඒකට වෙනත් භාෂාවකින්, ලෝකේ ඉන්න අය වෙනත් භාෂාවකින් පරෝපාකාරය කියලා කියයි, සමාජ සේවා කියලා කියයි. එහෙම නැත්නම් සුබ සාධනය කියලා කියාවි. එක එක වචන තිබෙනවා. ඒකෙන් මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ පින් කරන්නේ බෞද්ධයෝ විතරක් නෙමෙයි සමස්ත ලෝකවාසී ඕන කෙනෙක් අතින් මේක සිද්ධ වෙනවා උන්ට පින් කියන වචනේ පාවිච්චි නොකලට. පව් කරන්නේ අබෞද්ධයෝ විතරක් නෙමෙයි බෞද්ධයෝ අතරිනුත් පෘථග්ජන කියලා ගත්තොත් මේ පෘථග්ජන සමාජයේ පින්පව් දෙකම සිද්ධ වෙනවා හේවත් අපුන්‍යාවි සංකාරත් පැස් කරනවා පුණ්‍යාවි සංකාරත් පැස් කරනවා. සංකාර දෙකක් ආවා අපට. තව එකක් තියෙනවා. ආනිජ්ජං චේ සංකාරං අවිසංකරෝති. මේ අවිද්‍යාව ගත වීම තුළ බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර පස්දර පිනවීම අතහැර වනාන්තරයට ගියා වූ අය පස්දරෙන් රූප ශබ්ද ගන්ධ රස අරමුණු ගන්නේ නැතුව තවත් එකතු කිරීමක් කළා අபிසංකරණය. ආනිජ්‍ය කර්ම කියන වචනේ පාවිච්චි වෙනවා එහෙම නැත්නම් අපි කියනවා පව් වලට පව්කම් පින් වලට පින්කම් මේවට කියන්නේ ධාන කුසල්. ධාන කුසලොත් රැස් වෙනවා අபிසංකරණය වෙනවා. දැන් මේ පව්පින් ධාන කුසල් රැස් කිරීමේදී අපේ සිත නැත්නම් මේ විඥාණය මොකද කරනවයි කියන්නේ? අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති අපුඤ්ඤ උපගත හෝති විඥානං පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති පුඤ්ඤෝපගත හෝති විඥානං ආනිජ්ජංකේ සංකාරං අபிසංකරෝදි ආනිජ්ජ උපගත හෝති විඥානං. ඔය විඥානයේ හෙවත් විශේෂයෙන් දැන ගැනීම කියන එක්කෙනාට ඊට එහාට යන්න තේරෙන්නේ නැහැ. පව් කරන කෙනාට යාගේ හිත කියනවා මම මේ ඔක්කොම සකස් කරගෙන ධනවත් වෙලා ඉන්නේ මේ වැඩෙන්. ඒ හින්දා මට මේක අතාරින්න බෑ පව් හරියි. පින් කරන කෙනා කල්පනා කරනවා මට ආයු වර්ණ සැපදල් ඔක්කොම ලැබිලා තියෙන මේ පින නිසා ඒ නිසා පින හරි අතාරින්න බෑ. ලෞකික ධානලාභියා කල්පනා කරනවා මේක තමයි නිවන මේක ලැබිලා තියෙන්නේ මට අතහරින්න බෑ. පවට ලෝභයි, පිනටත් ලෝභයි, ධානයටත් ලෝභයි. ලෝභය අනුකුසලයක්ද අකුසලයක්ද කියලා කල්පනා කරගන්න ඊට පස්සේ. ඔය අපි අපි දකින මිනුම් දඬු වලට එහා බලන්න වෙනවා ටිකක්. දැන් මේ සංඛාර තුනනේ සබ්බේ සංඛාරා කියන්නේ. අපුඤ්ඤාවි සංකාර, පුඤ්ඤාවි සංකාර, අනිජ්ජාවි සංකාර. අර අපි කතා කළ පරිනිවංශන සූත්‍රයේ මේ තුන තමයි බුදුහාන් බුදුන් වහන්සේ අபிසංකාර කියලා කියන්නේ. මේකට පරියායක් අරුත් විග්‍රහයක් සපයන සරියුත් මහරහතන් වහන්සේ බුදුන් වහන්සේ වැඩ සිටියදීම තථාගතයන් වහන්සේ දේශනා කළ වදාළා වූ ධර්ම න්‍යායන් එක් රැස් කරනවා එකේ කරුණු දෙකේ කරුණු තුනේ කරුණු හතරේ කරුණු කියලා 11ක් විතර කාරණා දක්වනවා. මේ තුනේ කරුණවට යටතේ උන්වහන්සේ මේ ප්‍රකාශය කරලා තිබෙන්නේ තයෝ සංඛාරා සංඛාර ಜಾති තුනයි ඒක කාය වචී මනෝ කියලා සරියුත් හාමුදුරුවෝ කියන්නේ නැහැ. පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිජ්ජාභි. එහෙනම් අපි සංඛාර පදේ ඉඩකඩම් වලින් මෙහා පැත්තට ඇවිදින් කාය වචී මනෝ සංඛාර වලින් මෙහා පැත්තට ඇවිදින් අප තුල සිදෙහි සිතෙහි රැස් වෙන්නා වූ පව්වලටයි පින්වලටයි අපි ළඟටත් තියෙන අය ළඟ තියෙන ධාන කුසල් වලටයි තමයි අபிසංකාර කියන්නේ. සබ්බේ සංකාරා. සබ්බේ සංකාරා මොනවද මිනිස්සුන්ට ලබා දුන්නේ? ඒක හොයාගන්නකො. පවෙන් පව් රැස් කළාම පව විපාකයේ වශයෙන් තමයි පව් මෙහි රැස් කරපුවාම ඒක බීජය විපාකයේ ප්‍රතිසන්දියෙන් එහා පැත්තට සතර අපායයි. පින් රැස් කරපුවාම පිනෙන් පරලෝක ගියාය කාමසුගති හතේ එකක. ධාන රැස් කරපුවායි ධානේ රූපී ධානෙන් නම් රූපී බඹතල 16 අරූපී ධානෙන් නම් අරූපී බඹතල 4න් එකක. එතකොට මේ අபிසංකාර සත්‍යයට ලබා දීලා තිබෙන්නේ සසරනේ සංසාරයේනේ. සංසාරේ ඇවිදින්න පුළුවන් අபிසංකාර රැස් කරලා. තථාගතයන් වහන්සේ ලෝ පහළ වුණේ සසර ඇවිදින මිනිස්සුන්ට සසර ඇවිදින්නට පණිරිලවුන්ට ඉනිමගක් තියන්නා වගේ. සසර ඇවිදින්න උගන්වන්නද? බුද්ධෝත්පාදයේ උපත ලබන මිනිසාට මේ අபிසංකාරයේ දෝෂය තේරුම් අරගෙන ඒ නිදහස් වෙන්නද කියලා කල්පනා කරලා බලන්න. මම කුද්දක නිකායේ සුත්ත නිපාතේ තිබෙන්නා වූ ගාතාවක් ඔබට ගන්නවා ස්ථාන 6ක 7ක විතර. යම් කිංචි දුක්ඛං සම්භෝති ඔබට හෝ මේ ලෝකේ වසන සත්තුන්ට කිසියම් දුකක් හට ගන්නවා නම් සබ්බං සංඛාරපච්චයා සංඛාර කියන්නේ ඇමරිකාවේ තියෙන ඉඩමක් නම් ඒක අපි දැකලවත් නැත්නම් ඒක නිසා අපට දුකක් හටගන්නේ සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා කතා කළාට එහෙනම් අපට මේ සසර ගමනේදී කිසියම් ආකාරයක පශ්චාත්තාවපයකට දුකටපත් වෙන්න කාරණයක් සිද්ධ වෙනවා නම් ඒක ඒ දුක් සියල්ල සංඛාර ප්‍රත්‍යයෙන්. එහෙනම් අපුඤ්ඤාවි සංඛාරිනුත් දුක තියෙන්න පුළුවන් පුඤ්ඤාවි සංඛාරයේ දුක තියෙන්න පුළුවන් ආනිජ්ජා සංඛාරයේ දුක තියෙන්න පුළුවන් ආර්ය සත්‍ය තේරෙනකල් තේරෙන්නේ නැහැ අපිට හේරැක්කම කියලා හිතන්නේ දුක කකුල දෙන එක කියලා විතරනේ ඒ මානසික දුක කියලා එකක් නැද්ද ඒ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා එකක් නැද්ද? හැබැයි ඊළඟ පදේ මොකද්ද පෙන්වන්නේ? සංකාරංච නිරෝධේන නත්ති දුක්ඛස්ස සම්භවෝ සංකාර රැස් කිරීමෙන් දුක් නිවර ඉවර කරන්න බෑ. සංකාර නිරෝධ කරන්ට වෙනවා. වත්මන් පු탁ජන බෞද්ධයා සංකාර රැස් කිරීම නිවන් මඟ වශයෙන් තෝරාගෙන සිටින විට කෝ සංඛාර නිරෝධ කරන මඟ දෝකයට දේශනා වෙන්නේ නැත්නම් ඔවුන්ට නිවන් මඟ විවෘත වෙන්නේ කොහොමද? සංඛාර මොනවාද ඒවා නිරෝධ කරන්නේ කොහොමද? මේ සංඛාර ඊළඟට තියෙන්නේ කොහෙද හොයන්න වෙනවා. අන්න එතන ඊළඟට අපට යන්න වෙන්නේ. අපි තාම අදාළ තැනට හෙමින් එන්නේ ඒකයි. දැන් මේ සංඛාර ගෙවල් දොරවල් නෙවෙයි නම්, මේ සංඛාර කය රාශියම නෙවෙයි නම් ඒවා තිබෙන්නේ සිතෙහි පිනෙහි පවෙහි ධානයේහි පින පව ධානය තුනම සිතේ හට ගන්න දේවල්. සිතේ එක ඒකකයක් කොහොමද අපි විග්‍රහ කරගන්නේ? මව් කුසෙන් දිනුන දවසේ ඉඳලා ජීවිත අවසානයේ දක්වා සිතක් තියෙනවා කියලා පිළිගන්නේ නැහැ අපි. ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසෙන් දිවට, දිවෙන් කයට, කයෙන් සිතට. අතරක් නැතුව පිළිවෙලක් නැතුව මාරු වෙනවා. මේ සිත අන්නේ සිතේ විදීම තමයි පබංගු කියන්නේ. එහෙම නැත්නම් දුන්නිග්ගහස්ස ලහුණෝ කියන වචනේ ලහුණෝ කියන වචනෙන් පෙන්වන්නේ සිතේ හටගත්ත ගමන්න ඔබ කැමති වුණත් නැතත් ඔබ අල්ලාගත්තත් නැතත් වහා නැසෙන බවක් සිද්ධ වෙනවා. මේ වහා නැසෙන්න පෙර මේක තුළ සිදුවෙන ක්‍රියාකාරීත්වය ලොව කිසිදු දහමක උගන්වන්නේ නැහැ බුදු සමය හැර. මෙන්න මේවා තේරුම් ගන්න ඕන දේවල්. පුද්ගල ක්‍රියාකාරීත්වයෙන් ආගම් සමාන වුණාට සිත පිළිබඳ විග්‍රහයක් එකදු ආගමකවත් නැති බැවින් ආගම් සමාන කරන්න බෑ ලෝකේ. අපි බෞද්ධ වුණ නිසා නෙමෙයි මේ පෙන්වන්නේ. මේක පුදුමසාකාර මනෝවිද්‍යාවක්. අප පිළිබඳව කරන්නා වූ ගැඹුරු විමර්ශනයක්. වෛද්‍ය විද්‍යාවට, භෞතික විද්‍යාවට, එහෙම නැත්නම් දන්ත වෛද්‍ය විද්‍යාවට අපේ කය පිළිබඳව විමර්ශන කරන්න පුළුවන්. කාය විච්ඡේද විද්‍යාව. නමුත් තත් මනෝවිද්‍යාඥයන්ටත් යම් ආකාරයක විමර්ශනයක් කරන්න පුළුවන් සිත පිළිබඳව. තථාගතයන් වහන්සේ ඉතුරු නැතුව මනස පිළිබඳව විග්‍රහ කොට මනස නැමැති හිරගෙයින් මනෝ පුබ්බංගමා ධම්මා මනෝසා මනෝසෙත්තා මනෝමය මනසාතේ පදුට්ඨේන දුෂ්ට වූ මනසෙන් කිරීම තුළ ඔහුට හම් වෙන්නා වූ දුක්ඛලින් මිනස් වීම සඳහා මනසාතේ පදුට්ඨේන අතහැර මනසාතේ පසන්නේන සදා මාර්ගයක් විවර කර දෙමින් ඔහුට ඔහු හොයන ලෞකික සැප ඉක්මවා යන ලෝකෝත්තර වර්ගයේ සැපතක් ළඟා කර දීමට මෙලොවට පහළ වුණා වූ එකම සහ ප්‍රථම සුභවාදියායි තථාගතයන් වහන්සේ කියලා කියන්නේ. මේක අසුභවාදී දහමක් නෙමෙයි අසුභවාදී බව අපි හදාගන්න එකක් නොදන්නකම නිසා. මේ අසුභවාදීකමෙන් මිදීම සඳහා තථාගතයන් වහන්සේලා ගැඹුරු දර්ශනයක් ඉදිරිපත් කරනවා. මේ ගැඹුරු දර්ශනය අනුගමනය කිරීමට ප්‍රතිපත්තාය පොදු පූජාවෙන් බුදුන් පුදනවායි කියලා කියනවා. නොගැඹුරු දර්ශනය අනුගමනය කිරීමට ආමිෂ පූජාවෙන් බුදුන් පුදනවායි කියලා කියනවා. ආමිෂ බුදුන් පූජාවෙන් බුදුන් පිදුවට ප්‍රතිපත්ති පූජාවේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. හැබැයි ආමිෂ පූජාවට විපාකයක් ලැබෙනවා. ඒක පුණ්‍යාභි සංකාර. ඒකට ඉතින් සසර ඇවිදින්න පුළුවන්. අපි වගේ පැවිද්දෙක් වුණොත් එයාට සිව්පස්ව මැනෙවින් ලැබෙයි. ඔබ වගේ ගෙදර හිටියොත් ඔබට භවභෝග සම්පත් හිමි වෙයි. දෙවියන් වුණොත් මහේසාක්ක දෙවියන් වෙයි. ඒ නිසා මම මේකට වචනයක් යොදලා තියෙනවා. පින්න සසරට. පින්න සසරට බණ නිවනට. ඔබ පින නිවනට කියලා හිතනවා නම් ඒක වැරදිලා. එතන තමයි බොහෝ දෙනෙක් ඉන්නේ. ඒ නිසා සසරේ තව ඇවිදින්න තිබෙනවා නම් පිනත් උපකාර වෙනවා. හැබැයි බන කියන්නේ මොකද්ද කියලා හොයාගන්න වෙනවා. එතකොට මේ සංඛාර තියෙන්නේ තිබෙන්නේ අපේ සිතේ හටගෙන නැසෙන ශනික සිදුවීමක් ඇතුලේ. මොකද්ද අපේ සිතේ හට ගන්නා වූ ශනික සිදුවීම? අපිට මෙහෙම විග්‍රහ කරන්න පුළුවෙනි. ඇසට රූපයක් පෙනෙනවා, කනට ශබ්දයක් ඇහෙනවා, නාසයට ගන්ධයක් දැනෙනවා, දිවට රසක් දැනෙනවා, කයට පහසක් දැනෙනවා, සිතට අරමුණක් එනවා. මේ දොරවල් හයෙන් අරමුණු ගන්න එක නෙවෙන්නේ. එහෙම ගත්තාට අදාළ කරුණ පැහැදිලි වෙන්නේ නැහැ. ඊට ගැඹුරෙන් හොයන්න ඕන. මේ ගැඹුරෙන් විස්තර කරන එක තමයි බුදුදහමේ සංයුත්ත නිකායේ කන්දක වර්ගය තුල ස්කන්ධ පිළිබඳ විග්‍රහයක් පෙන්වලා තිබෙන්නේ. වචනෙන් නම් පංචස්කන්ධය. පංචස්කන්ධය තුළ තියෙනවා සංකාර කියලා ස්කන්ධයක්. මෙන්න මේ සංකාර ස්කන්ධය තුළට තමයි අපුඤ්ඤාවි සංකාර හරි පුඤ්ඤාවි සංකාර හරි ආනිජ්ජාවි සංකාර හරි එකතු වෙන්නේ. එතකොට ඒක සංකාර ස්කන්ධය නෙමෙයි සංකාර උපාදානස්කන්ධය. අතක පියාගන්න. මේක හැදෙන හැටි තෝරගන්න වෙනවා. මේක අபிසංකාර වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න වෙනවා. මේ භික්ෂුව පැහැදිලි කරන කාරණා ටික මම මේ කියන්නේ බුදුරජාණන් වහන්සේට. දැන් මෙතෙන්දි තව දෙයක් හිතන්නට තියෙනවා. අනේ මේ සම්ප්‍රදාය තුල පූජනීය මහා සංඝරත්නය විහාරස්ථාන රැඳී සිටමින් අපට මේ දහම් පුස්තක රැකලා දුන්නා. අප්‍රමාණ ගෞරවයෙන් වදින්න පුදන්න වන්දනා කරන්න ගෞරව කරන්න දහම රැකවීම පිළිබඳව. උපසම්පදාව පවා තුරන් වූ සමාජයක මේ ගැඹුරු දැක්මක් නැති අය ඒ වදන් වලට දුන් විග්‍රහය මේ 21 වෙනි සියවසටත් ගේන්න නම් එපා. අන්න එතනයි අපි දැන් හිර වෙලා ඉන්නේ. අපිට ගමේදී හම්බ වෙනවා පංචස්කන්ධය කියන්නේ ශරීරය කියලා අරුතක් ආගෙන් හරි වේද මහත්යෙකුගෙන්. නැත්තම් ගණදිනු කාර්යයෙකුගෙන්. අපි ඒක හිතන් ඉන්නවා මේ බුදුහාමුදුරුව පංචස්කන්ධය කියන්නේ මේ කයට කියලා. ඇය කරනාසේ දිව කයලා පහක් තියෙනවා නම් තමයි ඒක පංචස්කන්ධය. පංචස්කන්ධය වරද්දාගත්තාම පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධයට පවපුරවා ගත්තාම පවෙන් පරලෝ යන්න පුළුවන් අපායෙත් පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයට පින්පුරවා ගත්තාම පිනෙන් පරලෝ යන්න පුළුවන් දිව්‍ය ලෝකේ උපපාතිකයි ඒකෙත් පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයට ධාන වලට මුලා වුණාම ධානෙන් පරලෝ යන්න පුළුවන් ධාන ලෝකෙත් පංච උපාදානස්කන්ධය. වෙනස්කම් අරකේ පව මේකේ පින අරකේ ධානය. ඒවා උපාදාන. ඒ කියන්නේ මේ උපාදානස්කන්ධ කියන ඒවා මේ සත්ත්ව ලෝකයේ 31 තලයේම තියෙනවා මිනිස් මිනිස් මිනිස් කයක් 31 තලයේම නැහැ. අපට පේන මට්ටමට කයක් තියෙන්නේ අපට සහ ත්‍රිසංගත සත්තුන්ට. භූත ප්‍රේත සත්වයින්ටත් නෑ දෙවියන්ටත් නෑ බ්‍රහ්මයින්ටත් පංචස්කන්ධේ රූප කියන්නේ ශරීර නම් මේ ඉන්නහාට සත්තාවාසවල හතර ස්කන්ධ තියෙනවා පහක් තියෙන්න බෑ එහෙම නෙවෙයිද ඇත්ත සිද්ධිය එහෙනම් ඒ සත්ත්ව ලෝකවල ශරීරයක් ඝනකයක් නැති හින්දා වේදනා සංඥා සංකාර විතරයි තියෙන්නේ කියලා අපිට හිතන්න වෙනවා නෑ සත්වයා සසර ඇවිදින්නේ පංච උපාදානස්කන්ධයෙන් ඒ නිසා අපිට මේ ගැඹුරු දහම හොයන්ට ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා කියන මෞකසෙන් බිහිවි ජීවිත අවසානය දක්වා ජීවත් වෙන පුද්ගලයා තුළින් හොයන්න බෑ. ඒ පුද්ගලයා තුළ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව ෂණයකින් ඇති වී නැතන බුදුන් වහන්සේ වදාළ ඇහැට පෙනෙන්නේ නැති මේ ගැඹුරු ඒකකය පිළිබඳ තේරුම් ගන්නට ඕන. එතකොට අපට දොරවල් 6ට හමු වෙන අරමුණු වලට කියනවා රූප කාය, ශබ්ද කාය, ගන්ධ කාය, රස කාය, පොට්ටබ්බ කාය, ධම්ම කාය. ඒ කාය කියන්නේ කය නෙවෙයිනේ. ස්කන්ධය කියන එක. අන්න අපිට මේ කාය කියන එක කය කියලා අරගෙන රූප කියන්නේ ශරීරය කියලා හිතාගත් එකේ වැරද්ද ඇරුණාම බුදුදහමට වැරදිලා නැහැ. අපිට වැරදිලා ඇරුණාම. ඇසට හමු වෙන රූපේ රූප රූපයයි. කනට හම්බෙන සූක්තේ රද්ද රූපයයි. නාසයට හම්බෙන රූපේ ගන්ධ රූප. නම් ගන්ධ රූපයයි. එහෙම රූප හයක් හම්බ වෙනවා. ඔය සංයුත්ත නිකායෙම තියෙන සත්තට්ඨාන කුසල සූත්‍රයේ පෙන්වන්නේ නැද්ද? දොරවල් 6 නිසා හටගන්නා වේදනා 6ක් සංඥා 6ක් සංකාර 6ක් විඥාන 6ක් පහළ වෙනවායි කියලා. එහෙනම් දොරවල් 6 නිසානේ පහළ වෙන්න ඕන ස්කන්ධ. තියෙන්නේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. එහෙනම් විඥාන හයක් පහළ වෙන්නේ රූප නිසා, ශබ්ද නිසා, ගන්ධ නිසා, රස නිසා, පොට්ටබ්බ නිසා. ඔන්න ඔබ වෙනස් වෙන්න ඕන තැන. එහෙනම් ඇසට හමු වෙන රූපය ඉදිරියෙන් තියෙන රූපයක සතහනයි. මොහොතකින් මේ බිම කරුළු කලවර වුණයි කියලා හිතන්න අපිට පේන කිසිත වස්තුවක් පේන්නේ නැතුව යනවා. පේන්නේ නැතුව යන්නේ රූප නැති නිසාද? ඒ රූප තියෙන ආලෝකේ නැත්තම් පේන්නේ නැහැ. රූපවලට ආලෝකය වැටීමෙන් බාහිර වස්තුවලට එන පරාවර්තනය අපේ ඇස තුළ ගමන් කරලා ඒබඳු රූ සටහනක් හදපුවාම ඡායාවක්. අර ඉදිරියේ තියෙන රූප වලට බිම්බ කියලා කියනවා සිත ඇතුලේ ඇහි පහළ වෙන රූපයට පටිබිම්බ කියලා කියනවා. මේ පටිබිම්බය තමයි රූප රූපය. බාහිර දේවල් උදව්වෙන් හඳුනා ගන්නවා. මේ ප්‍රතිබිම්බය තමයි ඉස්සරහින් පුද්ගලයාට අනුව අපට හතුරා මිතුරා නෑදෑ වශයෙන් වෙනස් වෙන්නේ. ඉස්සරහින් ඉන්නේ එක්කෙනයි. අටවිස රූපෙන් ගත්තත් මේක පැහැදිලි කරන්න පුළුවන්. අපි ධර්මයේ අටවිස රූපෙල උගන්වනවා ශාරීරියේ කොටස් 28ක බෙදලා. ඒක ශරීරයේ කොටස් 28ක බෙදන්නේ. ආහාර වශයෙන් ගන්නා වූ ආහාරවල නොපෙනෙන රූප తත්වය තමයි පටවියාපෝ තේජෝ කියන්නේ. කලබතල කොස් දෙල් නෙමෙයි ඒවා මූල తත්වය, මූල ද්‍රව්‍ය වගේ. ඒ පටවියාපෝ තේජෝ වායු හතර ගත්තාම ශරීරයේ ඇතුලේ හැදෙන රූප වලට තමයි උපාදාය රූප කියන්නේ. එතකොට ඒවා එකක්වත් ද්‍රව්‍ය නෙමෙයි. පළවෙනිම චක්කු සෝත ගාන જીවහා කාය ප්‍රසාද පහ රූප ප්‍රසාද රූප පහයි විෂය රූප රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප හතරයි මේක කය තුල තියෙන එකක් නේ බාහිර රූපයක් වෙන්න බෑනේ විෂය රූපය කියන්නේ ඉස්සරහින් තියෙන රූපය හරින් ඇහෙන සද්දේ කියවම ඒක කොහොමද කය ඇතුලේ වෙන්නේ අපි එහෙමයි හිතන් ඉන්නේ අටජ රූපේ රූප එළියේ තියෙනවායි කියලා. නෑ. ඉදිරියේ තියෙන රූපේ උදව්වෙන් ඇසේ පහළ වෙනකොට ඒක අපේ ඇසේ පහළ වෙන රූපේ රූප රූපය. ඉදිරියේ තියෙන ශබ්දයේ උදව්වෙන් අපේ කර්ණ සංකේත වල නැත්නම් සෝත ප්‍රසාදය තුල ශබ්දේ රූපය හඳුනා ගන්නකොට ඒක අපේ ශබ්ද රූපය. ඒවා ද්‍රව්‍යද? චෛතසික නෙවෙයිද? ඒ නිසා මේ උපාදාය රූප සියල්ල චෛතසික. ද්‍රව්‍ය නෙමෙයි. ඒවා ආශ්‍රයෙන් තමයි මේ රූප විඳිනවා අපි. ඇසෙන් රූපය විඳිනවා. විඳිනවට කියනවා වේදනා කියලා. අතක තියාගන්න. ඒ වේදනාවේදී මොකද වෙන්නේ? සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් අපිට කැමති පරිදි වෙනස් වෙනවා. අර රූපස්කන්ධය වේදනාස්කන්ධයෙන් විඳිනවා. අර රූපස්කන්ධය ඇසෙන් රූප වශයෙන් හතර මිතුරු වශයෙන් සංඥාස්කන්ධයෙන් හඳුනනවා. අර රූපස්කන්ධයට ඇලුනොත් සංකාරය ලෝභ වෙනවා ලෝභ වෙනවා ගැටුනොත් සංකාරය ද්වේෂ වෙනවා එතකොට ලෝභ මොහ නැත්තම් ද්වේෂ මොහ එහෙනම් මේ සංකාර ස්කන්ධයට තමයි ලෝභ දේශ මොහ එකතු වෙන්නේ අන්න සංඛාර සබ්බේ සංඛාරා සංඛාරා පරමා දුකා කියලා කතා කළාට එහෙනම් මේ සංඛාර මේ සංඛාර ස්කන්ධයට එකතු කරන එකේ සැප කොහෙන්ද ලැබෙන්නේ හැමදාම දුක් නෙ ලැබෙන්නේ දැන් මේ කෘත්‍ය හතරක් කළා. රූපය හඳුනාගත්තා, වේදනාවෙන් වින්දා, සංඥාවෙන් දැනගත්තා, සංකාරයෙන් ඇලුන ගැටුණා. මේ හතරෙන් කරපු කාරණාව දැනගන්නට එතෙන්ට විශේෂයෙන් දැන ගැනීම නැවතී චෛසිකයා වයකට කරන විඥාන. අසුරු ගැසන තැනකින් මේ පහ හටගෙන නැසෙනවා මේකට කියනවා පංචස්කන්ධ ඉදීම නැසීම. මේ ලෝකේ ජීවත් වෙන්නට ආගම් ભેදකින් තොරව සියලුම දෙනාට මේ පංචස්කන්ධය ඉදීම නැසීම අවශ්‍යයි. බලන්න හැමෝටම පොදු දහමක් නෙමෙයිද කියලා ඒකට ඒකට ස්ථීප්‍ර ස්වභාවයක් නැහැ ගිහි පැවිදි භාවයක් නැහැ. දැන් මේ සංකාර ස්කන්ධය කොහොමද අபிසංකාර බවටපත් වෙන්නේ? නැත්නම් පංචස්කන්ධය කොහොමද පංච උපාදානස්කන්ධය බවටපත් වෙන්නේ? පංචස්කන්ධා දුක්ඛා කියලා ත්‍රිපිටකයේ කොතනකවත් වචනයක් නැහැ. පංච උපාදානස්කන්ධ. මේ පංචස්කන්ධය වරදවා ගැනීම තුළ තමයි සත්වයා සසර පවෙන් පිනෙන් ධානයෙන් ඇවිදින්නේ මුළු සසරම වැරදීමක්. පවෙන් පරල යන එක නරකයි පිනෙන් පරල යන එක හොඳයි ධානයෙන් පරල යන එක ඊට හොඳයි කියලා කීවට ආරි සත්‍යයෙන් ඇහක් යොමු කරලා බැලුවොත් එහෙම මුළු සසර ගමනම අபிසංකාරයේ දෝෂයයි අන්න අපි කවදාවත් කල්පනා කරන්නේ නැහනේ පව් වැරදි පින් හොඳයි කියලා හිතන් ඉන්නවා පින්වල වැරද්දක් තියෙනවායි කියලා පින් හොඳයි පින් හොඳ නෑ ධාන හොඳයි කියලා හින්නා ලෞකික ධාන ධානවලත් වැරද්දක් තියෙනවායි කියලා අபிසංකාරය කියන්නේ විශාල වරදක් නේ ඒ අபிසංකාරයේ ලෝකේ නැහැ අපිනේ හදාගන්නේ අපි හදාගත්තාම අපට මේකෙන් දුක් හම් වෙන්නේ පුද්ගලයාගේ ජීවිතයේ ඒකකයේ පංචස්කන්ධය පංචස්කන්ධය තම තමන්ට රුචි පරිදි වරදවා ගැනීම පංච උපාදානස්කන්ධයයි. වරදවා ගැනීම 100ක් තියෙනවා නම් දුක් 100යි වරදවා ගැනීම එකක් තියෙනවා නම් දුක් එකයි වරදවා ගැනීම 1000ක් තියෙනවා නම් දුක් 1000යි වරදවා ගැනීම එකක්වත් නැති තැනට ගේන්න පුළුවන් නම් එක දුකක්වත් නැහැ. මේ වැරැද්දක් හදාගන්නේ බුදුහාමුදුරුවෝ ධර්මදේශනා කරලා තියෙන්නේ. අපිට වැරැද්ද වැරැද්ද බව තේරුම් ගන්න ඕනනේ. අජාසත් රජතුමා බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා පියාමැරුව වරදක් වශයෙන් පිළිගත්තයි කියනවා. ඊට පස්සේ ඇවැත ඇවැත වශයෙන් පිළිගැනීම හොඳ දෙයක් කියලා පැහැදිලි කරලා කියනවානේ. අපිට මේ සසරේ වැරැද්දක් වෙන බව අපි දන්නේ නැහැ. අපි ඒක පස්සේ ලුහු බඳිනවා. ඒකයි ඒකට මෝහාන්ධකාරය කියලා කියනවා. දැන් මෙතන අපි තේරුම් ගන්න වෙනවා භික්ෂුව අදාළ තැනට එන්න. දැන් මේ පංචස්කන්ධයේදී ඒ භික්ෂුව වගේම අපි කරපු වැරැද්ද මොකද්ද? බුදුන් හමු වෙන්න, ධම්ම හමු වෙන්න පෙර. ඒකට කියන්න තිබෙන්නේ විපල්ලාස සූත්‍රයේ ගාථා පාඨය. සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. සත්‍යය ඉපදෙමින් මැරෙමින් සසර යවිදිනවා අපාය හතරේ කාමසුගතියේ රූපී අරූපී බඹතලවල ඉපදෙමින් මැරෙමින්. මොකක් නිසාද? අනිච්චේ නිච්ච සංඤිනෝ දුක්ඛේච සුඛ සංඤිනෝ අනත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ අන්න ලොකුම වැරද්ද අනිත්‍ය දේ නিত্য සංඥාවෙන් දුක්ඛ දේ සුඛ සංඥාවෙන් අනාත්ම දේ ආත්ම සංඥාවෙන් අසුභ දේ සුභ සංඥාවෙන් මෙන්න වැරද්ද මේ වැරද්දෙන් ගොඩ එන්න තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂුවට අනුශාසනා කළේ දැන් අපි ළඟ තියෙන හැටි බලමු අපි ඒක මොකද්ද මේ දැන් මං කිය අනිත්‍ය කියන්නේ බාහිර වස්තු වල නැතිවීම නෙමෙයි මේ මේ රූප වේදනා සංඥා සංකාර පහට සම්බන්ධ සිද්ධියක් දැන් මේ ස්කන්ධ පහ පරිහරණය කරන්න ගියාම ස්කන්ධ පහ නැතෙනවා නම් කයත් ජීවිත අවසානයේ නැතෙනවා නම් කයත් එතනින් එහාට යන්නේ නැහැ සිතත් එතනින් එහාට යන්නේ මොනවද පරලොවට යන්නේ කවුරුත් යන්නේ නැහැ නමුත් බීජය ඇතිකල්ලි පැලේ ඇති වේ ගොයම් ගස සෑදී පැසෙන විට බීජ ඇති කරනවා ගොයම් ගස මිය යනවා පිදුරුණක් කමක් නැහැ පිච්චුවා පුදල් දවා අලු කලක් කමක් නැහැ ඊළඟ කන්නට පළවෙනිට අවශ්‍ය බීජ ශක්තිය ගබඩා කරලා තිබෙනවා බීජේ. ඒ නිසා ඊළඟ කන්නේ ගොයන් හැදෙනවා. මේ ගොයන් ගහෙන් අරකට මොකවත් ගියේ නැහැ. ඒ ගොයන් ගහ පිච්චුණා. හැබැයි ගොයන් ගහ පිච්චුනේ බීජ රැස් කරලා. මේ බීජය මෙහෙම අතින් අල්ලන්න පුළුවන්. කර්ම බීජ අතින් අල්ලන්න බෑ. ඒ නිසා පෞත් කර්ම බීජ, පිනුත් කර්ම බීජ, ධානත් කර්ම බීජ. පමුණැවති කර්ම බීජය අපායේ වැපරුණාම එතන පළ දරන්න පුළුවන්. ඒක වෙන තැනක පළ වෙන්නේ නැහැ. පෙර නැමැති කර්ම බීජය පරලෝට ගියන් පස්සේ කාම සුගතියේ පැලදරනවා. ධානය නැමැති කර්ම බීජය පරලෝට ගියාම රූපය රූපී බමතලවල පලදරනවා. එහෙමයි මේ බීජ පැලවෙන්නේ. බීජ තියෙනකම් පැලවෙනවා නේද? මේ ස්ථාන 31කින් ගැලවෙන්න ඕන නම් මොකද කරන්න ඕන? කර්ම බීජ රැස් කරන එක නවත්තන්න ඕන. ධර්ම දේශනාවක ඕන කෙනෙකුට පෙළක් තියෙන්න ඕන, තේරෙන්න ඕන මොකද කරන්න ඕන කියලා. මොන මොනවා හරි කියලා ඉවර කරුවාට වැඩක් වෙන්නේ නැහැ. අන්න අපිට වැරදුන තැන අපි කර්ම බීජ රැස් කිරීම බුදු සමයේ පරමාර්ථය වශයෙන් කල්පනා කරලා අරුණාම මේ කර්ම බීජ රැස් කිරීමෙන් භව ගමන යෙදෙනවා කියලා අපි දන්නේ නැහැ. දැන් කර්ම බීජ රැස් කරන්නේ කොහොමද? අන්න භික්ෂුව පැහැදිලි කරලා එන්න එනවා. බුදුන් වහන්සේ වදාරනවා කන්දක වර්ගය තුළ සලායතන වර්ගය දෙකේම කන්දක වර්ගයයි. මේ ස්කන්ධ පංචකයට එන දෙයක්. අපි වරද්දා ගන්නවලු. ඒකට ආපු දෙය ඒතම් මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා කියලා ගන්නවලු. මේ බණ තේරෙන්න ඉස්සලා පුංචි කාලේ ඉඳලා සංසාරේ කරපු වැඩේ. එය මොකක්ද එය? එය පව, එය පින, එය ධානයේ, එය රූපයේ, එය ශබ්දයේ, එය ගන්ධයේ, එය රසයේ, එය තරහව, එය වෛරය, එය ක්‍රෝධය, එය පලි ගැනීම ඕන දෙයක් එය. ආපු හැඟීම සිතට ආපු හැඟීම. එය මගේ. එය මම මගේ. එය මගේ ආත්මය. දැන් බුදුදහමේ මගේ මම මගේ මගේ ආත්ම වෙන ජීවිතය නෙවෙයි. ඒ මොහොතට හටගන්නා ස්කන්ධ පංචකය. ස්කන්ධ පංචකයට එන්නා වූ රූප වේදනා සංඥා සංකාර පහ මගේ මම මගේ ආත්ම වශයෙන් ගන්නවා. මේක තව විස්තර කරනවා එතර හොයන්න බෑ අපිට නිකන් වචන විතරක් මතක තියාගන්න. අර අරමුණ රූපේ මමයේ මම රූපේ රූපේ තුල මායත මාතුල රූපේ ඇත. වේදනාව මමයේ මම වේදනාවේ වේදනාව තුල මායත මාතුල වේදනාව ඇත. එතකොට වේදනාවයි මම වෙන්නේ, කය නෙමෙයි. සංඥාවයි මම වෙන්නේ. සංඛාරයයි මම වෙන්නේ. විඥානයයි මම වෙන්නේ. මෙසේ මමත්වෙන් මුලා වීමට කියනවා විෂය ආකාර මිත්‍යා දෘෂ්ටිය. අන්න දසවස්තුක සම්මාදිට්ඨිය තුල තිබෙන්නේ විෂය ආකාර මිත්‍යා දෘෂ්ටියයි. ඒක දන්නේ නැහැ කවුරුවත්. නියත මිත්‍යා දෘෂ්ටි ඊට එහාගේ මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා දසවස්තුක සම්මාදිට්ඨිය තුලත් සසර ගමන ඇවිද්දීමේ මිත්‍යා දෘෂ්ටිය තියෙනවා ඒකයි මිච්ඡා දිට්ඨි ගතා සත්තා ජාති මරණ ගාමිනෝ ඒ විෂයාකාර මිත්‍යා දෘෂ්ටිය තුලනේ අපි මේ සසර ගමන් මඟ හදාගෙන ඒක හිර වෙලා ඉන්නේ ගැලවෙන්න දන්නේ නැහනේ ඒකේ මොකද්ද මම ඒ තම්මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා ඒකට ඕනෑම අරමුණක් ආවාවයි පවේදි නම් පව මගේ මම මගේ මගේ ආත්මය. පින අල්ලගත්තාම පින මගේ පින මම පින මගේ ආත්මය. ධානය අල්ලගත්තොත් ධානය මගේ ධානය මම දින මගේ ආත්මය. මේ සත්ත්ව සංසාරයේහි සත්‍යා සැරිසරන්නේ මගේ මම මගේ මගේ ආත්මනම් වූ මිත්‍යා දෘෂ්ටිය තුල නම් ඒක බුදුබණ වෙන්නේ කොහොමද? ඒකට එරෙහිවයි බුදුබණ දේශනාවෙන්නේ. එතකොට මොකද්ද? මේ පංචස්කන්ධයට එන දේ හටගත්ත ගමන් නැසෙනවා. ඒකේ ඇත්ත සිද්ධිය එය මගේ නොවන, එය මම නොවන, මගේ ආත්ම නොවන දෙයක්. පව හරි පින හරි ධානය හරි මේවා එකක්වත් හටගත්ත ගමන් නැතන මේ සසර ඇවිද්දවන නිසා ඒවා අයිති වෙන්නේ අපට නෙමෙයි මායයට. මායයාගේ ලස්සන ක්‍රීම් තුනක් විතරයි. පවට වඩා පින ලස්සනයි, පිනට වඩා ධානය ලස්සනයි. ඒ ලස්සන කරලා දෙන්නේ සසර නතර අතර වෙන්න. ඒකත් තේරුම් ගන්නට සමාජයේ. පව එපයි කියලා කියනවා. හරි. එයාට පවනේ එපා. මාර්යා කියනවා නම් පිනාල්ලා ගන්න. මාර්යා කියලා කෙනෙක් නෙමෙයි මේ බැඳීමට කියම නමක් මාර්යා කියන්නේ. ඔහු පිනාල්ලා ගන්නවා. පව අල්ලගත්තාම හතර පාය පින අල්ලගත්තාම පවෙන් මිදිලා නැහැ. නමුත් පින තුල කාම සුගතියේ හත. පිනත් එපා කියනවා. මට ඊට වඩා හොඳ එකක් ඕන. එහෙනම් ලෞකික ධානය අල්ලා ගන්න. අල්ලා ගැනීම නතර වුණාද? බුදුහාමුදුරුව අදාරනවා උපාදා පරිත්තස්සනංච වෝ භික්ඛවේ දේසිස්සාමි අනුපාදා පරිත්තස්සනංච. මහණෙනි අල්ලා ගැනීමෙන් තැවුලත් අල්ලා නොගැනීමෙන් නොතැවුලත් දේශනා කරමි. මේ අල්ලා ගැනීම කියන්නේ අපුන්‍ය අපුන්‍යාවි සංකාරයේ මම කොට ගැනීම, පුණ්‍යාවි සංකාරයේදී එය මම කොට ගැනීම, ආනිජ්ජාවි සංකාරයේදී මම කොට ගැනීම. මොනවා අල්ලා ගත්තත් සසරනේ. දැන් මොකද භික්ෂුව මේ කියන්න උත්සාහ කරන්නේ? අපි තෙන්ට එන්න වෙනවා. එබිස් බුදුන් වහන්සේ වදාළ යංකෝ බික්කවේ අනිච්ඡං తත්‍ර තේ චන්தோ පහතබ්බෝති කියන පදේ පැහැදිලි කරන්නට ඔබ දැනගත යුතු කාරණා ටික මම මේ කියමින් ඉන්නේ. අපි තව ටිකක් හොයන්න වෙනවා. මේ ස්කන්ධ පංචකයට එන දේ මම කොට ගත්තාම මොකද වෙන්නේ? ඇයි ඒකේ වැරද්දක් තියනවාද? නෑ. වැරද්දක් තියෙනවා ඒකේ. ඒක අපි වෙන තැනකින් හොයාගන්න වෙනවා. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. අන්න වැරද්ද. යමක් මම කොට ගත්තොත් ඒ නිසා මායයට බැඳෙනවා. අහු වෙනවා. උගලට අහු වෙනවා. දැන් මේ මඤ්ඤමාණය කියන එක තේරුම් ගත්තාම තේරෙවි අපි සසරට අහු වෙන්නේ කොහොමද කියලා. සසරෙන් ගැලවෙන්න නම් අපිට මඤ්ඤමානය අතහරින්න වෙනවා. ඒ මොහොතේ ඒකට කියනවා අමඤ්ඤමාන. මම කොට නොගැනීම. මඤ්ඤමානෝ ගැනීමෙන් මේ මොහොතේ සිදුවෙන දෙයක්. ඔක ජීවිතේ පුරා එකවතාවක් නෙමෙයි. ස්කන්ධ පංචකය නැමැති ඒකාරමණු තුල ගැනීම මඤ්ඤමානෝ. ඒක හැම මොහොතෙම වර්තමානයේ. අන්න පුද්ගලයා බුදුබණ තේරෙන්නේ නැති තාක්කල් කරන්නේ මඤ්ඤමානෝ. පින මමත්වෙන් ගන්නවා, පව මමත්වෙන් ගන්නවා, ධාන මමත්වෙන් ගන්නවා, බද්දෝ මා රස්ස. සසර ඇවිදින්න ඇරුණාම ගැලවීමක් නන්නේ. දැන් මේ මඤ්ඤමාණය සිදුවෙන හැටිද හොයා ගන්න වෙනවා. නැත්තම් තේරෙන්නේ නැහැ. ඒක තත්‍රතේ ඡන්தோ ඒකට තියෙන කැමැත්ත. යමක් අනිච්ච නම් කියන එකේ තේරුම තේරුම් ගත්තාම ඒකට තියෙන කැමැත්ත ආතාරින එක තමයි භාවනාව කියන්නේ. බලන්න අපි ගෙලින්ම එන්න කරන්න ඕන තැනට අවසානයේදී. කාලය බලාගෙන මම ගලපන්නම්. අපි මඤ්ඤමාණය හොයාගන්නේ. ඒක වෙනම සූත්‍රයක තිබෙනවා ඔබට අහන්න හම් වෙයි. නමුත් දැන් මම කියලා දෙන්න. මේ මමත්වෙන් ගන්නවා කියන එක තේරුම් ගන්න ඕන. දැන් අපි කතා කළා කය නෙමෙයි සිත නෙමෙයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සබ්බේ උපදී උපදි සම්බන්ධයෙන් බුදුන් වහන්සේ කියන්නේ අනිදුක්ඛානාත් වුණාට අපේ පිළිගැනීම නিত্য සුඛාත්ම. අපි ඒක දන්නේ නැහැ. අපි ඒක දන්නේ නැහැ. දන්නේ නැති නිසා මේකට අපි අහු වෙනවා. මෙතන පදේ තේරුම් ගන්න ටිකක් අමාරුයි. අපිට මේක ගන්න පුළුවන් තැනක් තියෙනවා. මේක ජීවිතයේ වශයෙන් අරගෙන බෑ. ඇසෙන් හෝ කනෙන් හෝ නාසයෙන් හෝ ගන්නා වූ අරමුණක් තුළ බලන්න ඕන. මම මෙතෙන්ට ඔබට ඕනනම් සබ්බ සූත්‍රයේ තියෙන උදාහරණයක් තරම් පෙන්වන්නම්. සබ්බං වෝ භික්කවේ දේසිස්සාමේ. මානිනේ මම ඔබට සියල්ල දේශනා කරන්නයි යන්නේ. මේ සසර දුකින් මිදීමට අපි දැනගත යුතු සියල්ල. නැත්නම් ලෝකේ තියෙන සියල්ල එච්චර තමයි. ඉතා කුඩයි. එතකොට ලෝකේ තියෙන දේවල් නාවික විද්‍යාව, ගුවන් විද්‍යාව, සරසාය විද්‍යාව, භෞතික විද්‍යාව, සාගර විද්‍යාව නෙමෙයි. ඇසත් රූපයක්, කනත් ශබ්දයක්, නාසයත් ගන්ධයක්, දිවත් රසත්, කයත් පහසත්, සිතත් අරමුණුත් යන මේවා සියල්ලයි කියනු ලැබේ. ඔය සියල්ලෙන් සිදුවෙන මුලාව දැන ගැනීම තුළ තමයි සියල්ල දැනගන්න පුළුවන් වෙන්නේ. මේ සියල්ලෙන් එකක් අපි අරගන්නවා ඒක ඔස්සේ තේරුම් ගන්න මඤ්ඤමාණයට අහු වෙන හැටි. මේ මමකට ගැනීම අපි දැනගෙන කරපු දෙයක් නෙමෙයි. නමුත් දැන් තේරෙනකොට එහෙනම් නොගෙන ඉඳ ඉගෙන ගන්න වෙනවා නේ මේ සසර ගමනින් නිදහස් වෙන්න. බුදුහාමුදුරන්ගේ දේශනාව මඤ්ඤමාණෝ නෙමෙයි. ඒක බමන මායාගේ රටක්. මාර පරාජය සඳහා බුදුරජාණන් වහන්සේ අමඤ්ඤමාණෝ ගන්න කියලා වදාලා. එහෙනම් මමකට ගැනීමෙන් සිදුවෙන හානිය සහ නොගැනීමෙන් මොකද්ද කරන්න පුළුවන්? මේ නොගැනීමටයි භාවනාව කියන්නේ. එහෙනම් නොගැනීම තේරෙන තුරු නොගැනී ඉන්න බෑ. බලන්න ස්කන්ධ පංචක හරියට තේරුම් ගන්න නැතුව භාවනා කරන්න පුළුවන්ද කියලා. පුළුවන්. අර රූපී අරූපී ධානලාභින් කලාව කෙලෙස් යටපත් කරන සමත භාවනාව. ඔකෙත් මට කියන්න දෙයක් තියෙනවා. දැන් බලන්න පවට ලැබි පුද්ගලයාක අතහරින්න කැමති නෑනේ. අත්යන් ප්‍රාණයට හරි. ඒ වගේම පිරණ ලැබි පුද්ගලයා බණ තේරෙන්නේ නැතු ඒක අතහරින්න කැමති නෑ. මේකට ලෝභයි. ඒ වගේම මේ පවපින දෙකේ තියෙන දුක් නැති නිසා ධානසිත ඉපදුනහම ඒකටත් ලෝභයි. අතහරින්න කැමති නෑ. ඔය භාවනා කරන්න ගිය කට්ටිය ධර්මයේ දන්නේ නැතුව පස්දරෙන් ගන්න අරමුණු අතහැරලා සාන්ත සෝයක් හිතේ එනකොට ඒකට ලෞකික සමාධි මට්ටමක්වත් නැහැ. පොඩ්ඩක් අරමුණට තැනක් විතරයි. ඒනට එතන අර රූප ශබ්ද ගන්ධ රස නිසා උපදින ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර නැති නිසා මේකට හරි ආසයි. ඔතනම ඉන්න හදනවා හැමදාම ඉතින්. උදේ ඉන්නකොට දවල්ට රැති වෙනවා ආය හැන්දෑවට මහන්සිලා හොයා ගන්නවා. ආයෙත් හෙට උදේට නෑ ආයෙත් හොයා ගන්නවා. අර කෙලස් ඈත් කරලා මේ ලෞකික සාන්ත භවයේ ඉන්න ලෝභ නිසා ඔක හැමදාම හොයනවා. බණ දන්නේ නැති කට්ටිය. අපිත් ඒවා හෙව්වා 1981 ඉඳලා 90 විතර වෙනකල්. හොයලා හොයලා හොයලා බැලුවා එයි මේක කොච්චර හොයාගත්තත් ඉන්න බැරි මේක නැති වෙන්නේ කියලා. එතකොට තමයි තේරුනේ ඒක වෙනයි කෙලස් වෙනයි කෙලස් ආපුහම ඒක වැහෙනවා. මේක ඈත් කරලා ඉන්න බෑ වැහෙන්න තේතු සියල්ල විනාශ කරපුවාම මේක නොඇසෙන තත්ත්වයක් තියෙනවා. ඒක ලෞකික සමාධි නෙමෙයි ඊට පස්සේ ලෝකෝත්තර සමාධි. ඒ නිසා මේ සමාධිය තේරුම් ගත්තාම සමාධිය වැහෙන කාරණා ටික අයින් කරන්න කොහොමද කියලා හොයාගන්න වෑරුණාම සමාධියේ ඉන්න පොර අල්ලන්න එපා කෙලස් එන්න නොදී කෙලස් තියෙන තුරු එනවා. නීවරණ එවදී යට වෙනවා කියන්නේ ඒකයි. එහෙනම් අපි දැන් පැහැදිලි කරන්න වෙනවා මොකද්ද මේ මඤ්ඤමාණය කියලා කියන්නේ? මෙන්න මේකයි. ඇසට රූපයක් හමුවීම විග්‍රහ කරනවා පාළියේ චක්කුංච පටිච්ච රූපේච උප්පද්‍යති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ කියලා. ඉදිරියෙන් තියෙන රූපයට ආලෝකය වැටීමෙන් ඇසේ තියෙන ප්‍රසාදය නිසා මේ රූපය හඳුනා ගන්නට අවශ්‍ය චක්කු විඥානය ඇසේ පහළ වෙනවා. ඒකට කියනවා මේ තුනේ එකතු වීම. චක්කු විඥානයයි ප්‍රසාදයයි ඉදිරියේ තියෙන රූපේ සෙවණැල්ල වැටෙන එකයි පස්ස චෛතසිකය. ස්පර්ශ වෙන්නේ මේ තුන. ඔන්න ලෝක හැදෙන හැටි මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. නැත්තම් දුක හට ගන්න හැටි. ඕන කෙනෙකුට ඕනෑම ස්ත්‍රියකට පුරුෂයෙකුට ගිහියෙකුට පැවිද්දෙකුට ඕනෑම ආගමිකයෙකුට. පස්සපච්චා වේදනා. මේ ස්පර්ශ වුණාම Tamanට කැමති පරිදි සැප හෝ දුක් හෝ උපේක්ෂා වේදනාවක් හට ගන්නවා ත්‍රිවිධ වේදනාවෙන් එකක්. අන්න පෘථග්ජනයා මේ වේදනාවට ඇලෙනවා නැත්නම් ගැටෙනවා. හොඳනම් අල්ලගන්නවා නරකනම් එපා කියනවා. අන්නේ ඇලෙන ගැටෙන එකේදී වේදනාව මම වෙනවා. එතකොට වේදනාපච්චා තණ්හා. අන්න මඤ්ඤමානය. වේදනාව වෙනයි මම වෙනයි. අල්ලා ගැනීම කියන්නේ මම කොට ගන්නවා. වේදනාපච්චා තණ්හා. එක තැනක සඳහන් කරනවා ස්වාමීනි මම මම කියන්නේ මොකද්ද කියලා අහුවම රාදය තණ්හාවටමයි මම කියන්නේ කියලා. එහෙනම් රූප තණ්හාවේදී මම වෙන්නේ රූප තණ්හාව නම් ශබ්ද තණ්හාවේදී මම වෙන්නේ ශබ්ද තණ්හාව ගන්ධ තණ්හාවේදී මම වෙන්නේ ගන්ධ තණ්හාව මම කියන අකුරු දෙක හෝ ශරීරය නෙමෙයිනේ බුදුදහමේ මම ඉතින් කොහමද මම නැති කරගන්නේ ඒක මනෝවි මානසික විකෘතියක් විතරනේ ත්‍රවි තියෙන එකක් නෙමෙයිනේ වේදනාපත් වේදනාව ප්‍රත්‍ය වෙනවා ඒකට තණ්හා කරන්නට තණ්හාව ප්‍රත්‍ය වෙනවා ඒක උපාදාන හේවත් අපහැරෙන්නේ නැතුව අල්ලා ගන්න. උපාදවන වුණොත් ප්‍රත්‍ය වෙනවා භව වෙන්න හේවත් විතර දාන්න ආපහු පැලයක් හට ගන්න. මෙන්න මේ අරමුණෙහි පස්සපච්චා වේදනා ඉක්මවා ගොත් වේදනාපච්චා තණ්හා උපාදාන භව වීමම සසරේ ප්‍රමාදයයි එහෙම නැත්නම් මමත්වයෙන් ගැනීමයි මඤ්ඤමානෝ දැන් අර ප්‍රතිසන්දියක් ලබන්න විපාක දෙන්න හේතුවක් ඉතුරු වෙන එකට තමයි බද්දෝ මාරස්ස කියන්නේ. බද්දෝ මාරස්ස. පිරිනුත් තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා, පරිනු පරිනුත් තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා, ධානයනුත් ලෞකික තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා. බද්දෝ මාරස්ස. මේ අපි අතින් වෙන වැරද්ද. එහෙනම් අරමුණක් අරුණක් පාසා අපි මේ වරද කරන් අරන් තියනවා. දැන් ඉතින් නිදහස් වෙන්නේ කොහොමද කියලා හොයාගන්න වෙනවා. අන්න මඤ්ඤමාන කියන්නේ මේ මොහොතට මේ එන දේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා වශයෙන් අල්ලා ගැනීමේදී මම බවටපත් වෙනවා. මම නම් මගේ, මගේ නම් මගේ ආත්ම. එනම් පංචස්කන්ධයට එන දේ මම මගේ මගේ ආත්මකට ගැනීමෙන් පංච උපාදානස්කන්ධයයි මේ මම මගේ මගේ ආත්ම කියන එකට තමයි නিত্য සුඛාත්ම කියන්නේ. ඔන්න ගලප ගන්න බැරි වුණ එක අපේ අයට. තථාගතයන් වහන්සේ ලෝට හෙලි කළ වදාහර ධර්මයේ නිත්‍ය සුඛාත්මද? නෑ ඒක මායාවේ. එයින් ගැලවෙන්න තථාගතයන් වහන්සේ වදාළ දේ තමයි අනිදුක්ඛානාත්ම කියන්නේ. අරක තියාගන්න. එහෙනම් අපිට මේ මම හදා ගැනීමම සසර ගමනට හේතුවයි. අපි ඒක දන්නේ නැහැ. අල්ලා ගැනීමෙන් මම හැදෙනවා කියන එක. වේදනාවට තණ්හා කිරීමෙන් මම හැදෙන්නේ. තණ්හා කළොත් උපාදාන භාවයක ස්වයංක්‍රියම සිද්ධ වෙනවා. තණ්හා උපාදාන බාවෙලා සසරට බැඳෙන එකට කියනවා අවිද්‍යා සංකාර. අතක තියාගන්න. ඒකට තමයි අවිද්‍යා සංකාරා කියන්නේ. දැන් අවිද්‍යා පත්‍ය සංකාරා හොයලා බලන්නකෝ. අවිද්‍යාව හේතු කරන රහත්ය කුසල අකුසල විතරක් නෙමෙයි ධාන කර්මත් රැස් කරයි. අකුසල කර්ම අනිජ්ජාවි සංකාර කුසල කර්ම පුණ්‍යාවි අකුසල කර්ම පුණ්‍යාවි සංකාර කුසල කර්ම පුණ්‍යාවි සංකාර, ධාන කර්ම, අනිජ්ජාවි සංකාර. අවිද්‍යාපත්‍ය සංකාරා. පුණ්‍ය කර්මත් අවිද්‍යාපත්‍ය සංකාරා, අපුණ්‍ය කර්මත් අවිද්‍යාපත්‍ය සංකාරා, ආනිජ්ජ කර්මත් අවිද්‍යාපත්‍ය සංකාරා මමත්වෙන් ගන්න තාක්කල්. මමත්වෙන් අරන් සසරෙන් මිදෙන්න බෑනේ නේ. එහෙනම් අවිද්‍යා සංකාර කියන තැනට විද්‍යා සංකාරය යොදන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තාම තමයි භාවනාව ආරම්භ වෙන්නේ. අමඤ්ඤමානෝ මුත්තෝ පාපි මතෝ. අපි ගත්තේ දැන් අර භික්ෂුව කියන තැනට එන්නයි. දැන් භික්ෂුව පැහැදිලි කරලා දානවා. අඤ්ඤාතං සුගත අඤ්ඤාතං භගවා ස්වාමිනී මට තේරුණා. ස්වාමිනී මට දැනගත්තා. බුදුහාමුදුරුවෝ අහනවා යතා කතං තං පනතං භික්ඛු මයා සංකිට්ඨේන වාසිතස්ස විත්තරේන අත්තං අජානාසල් කොහොමද මම කෙටියෙන් කියපු දේ ඔබ විස්තර වශයෙන් දැනගත්තේ ඔන්න දැන් බුදුහාමුදුරන්ට බණ කියන්න වෙනවා භික්ෂුවට මොකද්ද බුදුන් වහන්සේගේ පැහැදිලි කිරීම යංකෝ භික්ඛවේ අනිච්ඡං తත්‍ර තේ චන්தோ පහතබ්බවති යමක් අනිත්‍ය නම් ඒකට කියන තැමැත්ත අතහරින්න. දැන් භික්ෂුවට මොනවද පැහැදිලි කරන්න? භික්ෂුව මොනවද පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ? ස්වාමීනි රූපේමයි අනිත්‍ය ඒකට තියෙන කැමැත්තයි අතහරින්න ඕන. දැන් රූපය අනිත්‍ය කියන ශරීරෙ දිර යනවා කියලා ගත්තට ධර්මයට යන්නේ කොහොමද? මේ රූපය කියන්නේ රූප රූපය ඇහැට හම්බ වෙන. ඒක තමයි මම නොවන්නේ. ඒක මම කොට ගන්න එක තමයි తත්‍රතේ ඡන්தෝ ඒකට තියෙන කැමැත්ත එහෙනම් මම නොවන දේ මම කොට ගැනීම තමයි සසරට ඇලෙන හේතුව අනිච්ඡං කියන්නේ මම නොවන බව මම කොට ගැනීම තත්‍රතේ ඡන්தෝ රූප ආරම්මණය මමත් නෙවෙයි මගේත් නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි නමුත් අපි ඒක ඇලුනහම මම මගේ මගේ හදා ගන්නවා අන්න දැන් ඡන්ද එහෙම නැත්නම් අපි එකට කතා කරනවා නන්දි රාග සහගතා නන්දි ඇලීම ඒක ඒ රූප ආරම්මණය මගේ නොවේ නම් මම නොවේ නම් මගේ ආත්ම නොවේ නම් ඒකට තියෙන කැමැත්තටයි මගේ මම මගේ ආත්ම කියන්නේ. අන්න වචනේ හොයාගන්න විදිහ. ඒකට තියෙන කැමැත්ත තමයි කාම කියලා කතා කරන්නේ. කාම උපාදානය මගේ මම මගේ ආත්ම. ඒක අතහරින්න ඕන. නාකෝ බන්තේ අනිච්ඡන් තත්තසේ චන්දෝ පහතබ්බෝති. ස්වාමීනි වේදනාව අර විඳින එක පංචස්කන්ධේ. වේදනාව සැප දුක් උපේස වශයෙන් එන්න ඕන බුදුන්ටත්. ඊට එහා පැත්තට චන්දෝ මම නිත්‍ය සුඛාත්ම. සානේ වේදනාවයි මම නොවන්නේ වේදනාවට දෙන කැමැත්තයි මම කියන්නේ. ඒක අතහරින්න ඕනේ. ඔය මම අතහරිනවා කියන එකේ තේරුමනේ අපිට හොයාගන්න ඕන. తත්‍රතේ චන්දෝ පහතබ්බෝති. සංඥාකෝ භික්කවේ අනිච්ඡන් తත්‍රතේ චන්දෝ පහතබ්බෝති. ස්වාමිනී සංඥාවයි මම නොවන්නේ සංඥාවට තියෙන කැමැත්තයි මම කියන්නේ. හින්දා ඒක අතාරින්න වෙනවා. සංඛාරෝකෝ බන්ති අනිච්ඡං తත්‍රතේ චන්தோ පහතබ්බෝති විඥාණං කෝ බන්ති අනිච්ඡං తත්‍රතේ චන්தோ පහතබ්බෝති පහකට වෙනම ගන්න ඕනේ නැහැ මේක ශනිකෙන් හටගන්නේ රූප වේදනා සංඥා සංකාර පහ මේ පංචස්කන්ධය මමත්වෙන් ගත්තහම පංච උපාදානස්කන්ධය මමත්වයෙන් ගත්තාම තණ්හා උපාදාන භව වෙලා හේතු ඉතුරු වෙනවා. අන්න ඒ තණ්හා උපාදාන භව වීම පවේදිත් පාපය, පිනේදිත් පාපය, ධානේදිත් පාපය, ඔන්න ආරි සත්‍ය පාපය. බද්දෝ මාරස්ස. අපි හිතන මට්ටමින් තේරුම් අරන් බෑ බුදුබණ. සසරට බැඳෙන්නේ යම් කාරණයක්ද? ඒකට බුදුහාමුදුරුවෝ කියනවා පාපය කියලා. අපිට දැන් ওই ආනිජ්ජාවි සංකාර ගැන හොයහා ඉන්න ඕන කමක් නැහැ. ඒව නැහැ නේ අපිට. දැනට ඔබට තියෙන්නේ අපුඤ්ඤාවි සංකාරය සහ පුඤ්ඤාවි සංකාරය. මේකට ඔබ බැඳෙනවද? අපුඤ්ඤාවි සංකාරය නම් කරන්න එපා. පුඤ්ඤාවි සංකාරය කරන්න අபிසංකාර නොකර නොදැඳි. සරියුත් හාමුදුරුවෝ දාන ගිහින් දුන්නේ නැද්ද මොගලන් හාමුදුරුවන්ට? බුදුරජාණන් වහන්සේ දාන ටිකක් ඉතුරුවලා නැද්ද උණ්ඩ කන්න දෙන්න කියලා දාලේ නැද්ද? බුදුරජාණන් වහන්සේ අසරණයන්ට පිහිටුනේ නැද්ද? යහපත් දේවල් කළේ නැද්ද? නමුත් ඒවා එකක්වත් අවිසංකාර නෙවෙයි. කර්මපතේට අහු වෙන්නේ නැති පංචස්කන්ධයෙන් ක්‍රියාත්මක නැවට කියනවා ක්‍රියාසිත. ක්‍රියාසිත වලින් මේ ලෝකේ ඔක්කොම කරන්න පුළුවන්. අපි වරද්දාගන්නේ ක්‍රියාසිත ඊට පස්සේ පවට පිනට ධානෙට බැඳුනහම වරදිනවා. බලන්න බුදුදහමේ මනෝවිද්‍යාත්මක විග්‍රහය කොච්චර හොඳද කියලා. ආපහු ක්‍රියාසිත මට්ටමට එන්න පුළුවන් නම් අර බැඳෙන කාරණා 100 සිට 0 දක්වා ආපහු ගෙනියන්න පුළුවන්. නැත්නම් මහල් වෙන කල්ම බැඳෙන කාරණා වැඩි කරගනිමින් දුක් වලට හේතු වැඩි කරගනිමින් ජීවිතය දුක් වැඩි කරගන්නවා. ඔවුන්ට කියනවා අනුසෝතගාමි. පෘථග්ජන සියලු දෙනා කොතන කොහේ මොන සිල් රැක්කත් ඒකට පවට පිනට විපාකයට බැඳමින් අනුසෝතගාමි ප්‍රතිපදාවක යනවා. ඇයි? පටිසෝතගාමී මග පංචස්කන්ධ විග්‍රහය තුළ තිබෙනවා. පංචස්කන්ධ විග්‍රහය වැරදුනහම නුවණින් බලන්න අවශ්‍ය භාවනාව තේරෙන්නේ නැතුවම හුට අමඤ්ඤමානෝ තේරෙන්නේ නැහැ. తත්‍රතේ ඡන්தோ පහතබ්බෝති කියලා බුදුන් වදාළ මේ කෙටිමන ටික තේරෙන්නේ නැහැ. දැන් මේ කෙටිමන ටික තේරෙන්න අවශ්‍ය පාරක තමයි මම මේ ආවේ. භික්ෂුව බුදුරජාණන් වහන්සේට වදාරනවා එතකොට ඇස කන නාසය දිව කය කියන දරවල් පහ හයම නිසාම මේ රූප වේදනා සංඥා සංකාර පහ පහළ වෙනවා. පහළ වුණාට ඒක අවශ්‍ය කෘත්‍ය කරලා දීලා අල්ලගත්තේ නැත්තම් නැති වෙලා යනවා. මේ ස්කන්ධ පහටගෙන නැතන එක අනිත්‍ය කියලා මේ රටේ සමහර අය හිතන් ඉන්නවා සහ බන කියනවා. ඔන්න තව වැරද්දක්. එහෙනම් ආයේ බුදු වෙන්න ඕනේ නැහැ බුදුහාමුදුරුවෝ. මිනිස්සු උපන් තැන් ඉඳලා පාවිච්චි කරන්නේ ස්කන්ධ පහ අවශ්‍ය කාර්යය කරලා දීලා නැති වෙන එක සිද්ධ වෙනවමයි. හැබැයි මේ නැතිවීමේ තියෙන රහසක්. මමත්වයෙන් ගත්තාම හේතු ඉතුරු වෙලා නැති වෙනවා. ඒක අනිත්‍ය නෙමෙයි නිට්ටය. ඒකට කියන්නේ අවශේෂ නිරෝධය. මමත්වයෙන් නොගත්තොත් නැති වෙනවා හේතු ඉතුරු නොවි. ඒක තමයි බුදුහාමුදුරුවෝ අදාලා අනිත්‍ය. ඒක බලන්න ඕනේ ඒකනේ. දැන් බාහිර වස්තුන්ගේ කැඩී බිඳීම සිදු වෙනවා. ස්කන්ධ පහේ අනිත්‍ය කැඩී නැති යන එක සිදු වෙනවා. මේ බුදුහාමුදුරුවෝ වදාළන්නේ සිදු වෙන අනිත්‍යක් නෙවෙයිනේ. යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් බලන්න ඕන අනිත්‍යක්. මේ වෙනස තේරෙන්නේ නැද්ද? සිදු වෙන එකක් නෙවෙයි ඒක. අපි අනිවාර්යෙන් එහෙම බලලා හදාගන්න ඕන. පඤ්ඤාය පස්සති. ඒ නිසා ස්කන්ධ පහ ඇති වෙන නැති ඒකට අනිත්‍ය කියලා බන කීවත් ඒකක් වැරදි. ස්කන්ධ පහ අල්ලාගත්තොත් නැති වෙන එක අනිත්‍ය නෙමෙයි. අල්ලාගත්තොත් හේතු ඉතුරු වෙලා නැති වෙන එක අවශේෂ නිරෝධය, ශේෂ ඉතුරු වී නැති වෙන එක. ඒක සැබෑ නිරෝධය නෙමෙයි. නිරෝධය කියලා කතා කළාට. ඒක නිත්‍ය කොට ගැනීම තුළ තමයි ශේෂ වෙලා නැති වෙන්නේ. එහෙනම් අපට අල්ලා නොගැනීමෙන් අනාගතයට හේතු ඉතුරු නොවි නැති වෙන එකට තමයි අනිත්‍ය කියන්නේ. එතකොට නිර්වශේෂ පව් හෝ පින් හෝ ධාන කුසල සිද්ධ වෙන්නේ නැත්නම් උපදින්න හේතු කර්ම විජ රැස් වෙන්නේ නැත්නම් නිර්වශේෂ නිරෝධයයි භාවනාව. බුද්ධෝත්පාදයක ඉපදිලා Tamanට පැවරෙන මාතෘත්වයේ පීතෘත්වයේ ගුරුත්වයේ නැත්නම් ගුරුතනතුරේ ආදී මේ සියලු වගකීම් යහපත් වෙ යුතු කිරීමෙන් පමණක්ම සියල්ල සාක්ෂාත් වෙන්නේ නැහැ. ලෞකික ජීවිතයේ මේ දුක් ටික හම්බ වෙනවාමයි මොන මාර්ගයෙන් කෝටිපතේ වුණත්. අන්න තමා පිළිබඳ සොයා ගැනීම කියන එකට කාලය කැප කරන්න කියලා බුදුහාමුදුරුවෝ අදාරන්නේ තුන් වයසෙන් එක් වයසකදී ඔන්න ඕකයි. ඒකට හොඳ විග්‍රහයක් තියෙනවා. එක සූත්‍රයක ඉදිරි දවසකදී මම පැහැදිලි කරන්නම් දැනට කෙටියෙන් විතරක් කියන්නම්. යමක් පව් වෙන හැටි පිළිබඳව වික්ෂර විමසපුවාම කොසල් රජුරෝ හරි කවුරු හරි උත්තර දෙනවා. අනතුරුව මේ පව් විපාකට උදව් දෙන්න අම්මා හරි තාත්තා හරි කවුරු හරි එනවද? නැහැ. තමන්ම මුණ දෙන්න ඕන. ඒක තමයි පැහැදිලිම දේ. මේ මොන කවුරු නිසා මේවා කළත් විපාකයට ඒගොල්ලෝ එන්නේ නැහැ. Tamanම විඳවන්ට වෙනවා. අපි සූත්‍රය පැහැදිලි කරන දවසට හොතටම ගනිමු. විස්තර සහිතව. ඒ නිසා Tamanට Taman වග කියන විය යුතු Tamanගේ වැරැද්දෙන් Taman සසරට බැඳෙන Tamanගේ නිර්ආභෝධයෙන් Taman ගලවා ගත හැකි දහමක් බුදුදහම කියලා කියන්නේ. හැමදෙනා වෙනුවෙන්ම ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් තියෙනවා. බණ අහලා වචන තේරිලා සාදු කියලා ගියාට ප්‍රායෝගික ක්‍රියාමාර්ගයට යන්නේ නැති තාක්කල් ඔබට පටිසෝතගාමී වෙන්න බෑ. අපි මේ කෑ ගහන්නේ මොකටද? අපි යමක් කරමින් ඉන්නවා ඔබත් මේක කරන්න කියන්න. කම්මැලිකමට ඉන්න කියලා නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කරපුවම ඔහොම වික්ෂෝ උත්තර දෙනවා. ස්වාමීනි මේ රූප වේදනා සංඥා සංකාර පහයි පහයි අනිත්‍ය ඒකට තියෙන කැමැත්ත තමයි අතහරින්න ඕන. කැමැත්ත තමයි නිට්ටය කියලා කියන්නේ කැමැත්ත අතහැරුවාම සිදුවෙන දේ තමයි අනිත්‍ය. එයා අල්ලා ගැනීම තමයි කැමැත්ත කාම උපාදාන ඒක අතහරින එක තමයි භාවනාව. ස්කන්ධ පංචකය තුල අල්ලා ගැනීම පමාවයි අල්ලා නොගැනීම නොපමාවයි. අල්ලා ගැනීම සිහි මුලාවෙන් කටයුතු කිරීමයි අල්ලා නොගැනීමට සිහිය දියුණු කිරීම සිහියෙන් කටයුතු කිරීමයි. ඉතින් සිහිය කියලා වෙන මොනවා මොනවා කරනවද මන් දන්නේ මේ රටේ. ඉතින් මට ඔය විස්තර කරන්න වෙලාවක් නැහැ මේ විනාඩි ගාන තුළ. මොලා වෙච්ච ඒවා තේරුම් ගන්න දැනගන්න වෙනවා. එහෙනම් අපි දැන් ඊට පස්සේ බුදුහාමුදුරුව උත්තර දෙන්නේ කොහොමද? සාදු සාදු බික්ඛු අන්න බුදුහාමුදුරුවන්ගේ ප්‍රශංසාව එනවා. අර පැහැදිලි කිරීම ඉතාමත් නිර්වෘල්. යහපත් මහාන මම විසින් කෙටියෙන් කියපු දේ ඔබ පැහැදිලි කරගත්තේ හරිම කදිමයි. මා සංකිට්ඨේන බාධිතස්ස විත්තරේන අත්තං අජානාසී. බුදුහාමුදුරු බණ අහනවා දැන් මේ ගෝලයාගෙන්. ඔබටත් මේක තේරුණා නම් ඔන්න දැන් බුදුදහමේ අනිත්‍ය නිවැරදි අනිත්‍ය ඔබට හම්බ වෙනවා. කොහොමද ඒක හම්බ වෙන්නේ? වතු පිටි වල නෙමෙයි කෙස්ලොම්නිය දත්වල නෙමෙයි මේ උපදි කියන්නේ මේ රූපකාම, සබ්දකාම, ගන්ධකාම, ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යා, නිස්කන්ධ පංචයකට එන දේ කෝක හරි. ඒ එන දේ වේදනාව ඉක්මවාමින් තණ්හා උපාදාන කරපම මඤ්ඤමානෝ. දැන් හේතු ඉතුරු වෙන එක බද්දෝ මාරස්ස. දැන් අමඤ්ඤමානෝ කරන්නේ කොහොමද ඒකනේ භාවනාව? එතකොට මුස්තෝපාපිමතෝ හේතු ඉතුරු වෙන්නේ ඒ අනිත්‍ය නිසා. නිට්ඨ නම් හේතු ඉතුරු වෙනවා අනිත්‍ය නම් හේතු ඉතුරු නොවි අවසන් වෙනවා. ඒකයි අනිත්‍ය විතරයි බුදුදහමේ මේ ත්‍රිලක්ෂණය වලින් ගත්තාම ධර්මයක් බවට පත් වෙන්නේ. භාවනාව බවට පත් වෙන්නේ. ඉතින් මේ සමාජයේ ඉන්න අය කෙස්වල ලොම්වල නියවල දත්වල අටවල ඉඩ කඩන් වල අනිත්‍ය බලලා තේරෙයිද මේක කවදාවත්? අපි ආපහු ගනිමු අර සූත්‍රයෙන්. පෙර ගත්තා තින්නම් සංගති පස්සෝ ඇහෙන්නේ ඇහෙන්ම ගන්නද කනෙන් ගන්නද? ඔබ කියනවා නම් ඕන එකකින් මට. සෝතංච පටිච්ච සද්දෝච uppajjati සෝත විඥානං තින්නම් සංගති පස්සෝ. කනට බාහිර ශබ්ද රූපයක් ඇවිදින් කනේ ප්‍රසාදේ ගැටුනහම ඒ එතන ශබ්ද රූපේ පහළ වෙනවා. අරක නෙමේ ශබ්ද රූපේ මෙතන මේ ප්‍රසාදේ පහළ වෙන එක. මේ ශබ්දය හඳුනා ගන්නා සිත පහළ වෙනවා මේ තුන එකතු වෙනකොට තින්නම් සංගති පස්සෝ. ඒක ඇතුලේ සිදුවෙන දේ තමයි මේ පෙන්වන්නේ. පස්ස පච්චයා මිහිරි ගීතයක්ද අමිහිරි ගීතයක්ද පරුස වචනයක්ද ගුවන් ඥානයක શબ્දයක්ද එහෙම නැත්නම් අකුණු ගහන શબ્දයක්ද මේවා ඔබට තියෙන්න පුළුවන් ප්‍රියංකර සහ භයංකර ප්‍රියංකර නම් ඇලෙයි භයංකර නම් ගැටෙයි පස්සපච්චා වේදනාව වෙනකොට වේදනාපච්චා තණ්හාන්න ඒ වේදනාවට අනුව තමයි මේ ඇලීම ගැටීම සිද්ධ වෙන්නේ සැප නම් ඇලෙනවා දුක් නම් ගැටෙනවා උපේක්ෂා නම් ඒත් මුලා වෙනවා පෘථග්ජනයා ඒ තණ්හාව රූපේදී රූප තණ්හාව, ශබ්දේදී ශබ්ද තණ්හාව, ගන්ධේදී ගන්ධ තණ්හාව, රසේදී රස තණ්හාව, පොට්ටබ්බේදී පොට්ටබ්බ තණ්හාව, ධම්මේදී ධම්ම තණ්හාව. මේ හයම. ඒ මොහොතේදී ඒ ඉන්ද්‍රිය හයෙන් අරමුණු ගැනීමේදී මේකට අහු වෙනකොට කියනවා uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. ඔය අහු වෙන එක ඒක විතර්කය. මම වෙනවා. බණ දන්නේ නැති භාවනා දන්නේ නැති පුද්ගලයා මේකට මොකද කරන්නේ? අදිවාසේති නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරෝති නාන භාවං ගමේති. ඔයාට ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා ඔහු ඒක පිළිගන්නවා. බැහැර කරන්නේ නැහැ. ත්‍රිලක්ෂණය නටව හික්මවන්නේ නැහැ. අවසන් කරන්නේ නැහැ. යලිත් හටගන්න නැති ආකාරයට අවසන් කරන්නේ නැහැ. ඒ කියන්නේ යලිත් හටගන්න හේතු තියලා අවසන් කරන්නේ. ඒ තමයි පමාව. අප්පහාන සංඥායකට කියන්න තියෙන්නේ. ඒ මොහොතේ කරන්න තියෙන දේ පෙන්නනවා uppannam kama vitakkam නාදි වාසේති ඔබ ඒක මගේ කියලා පිළිගන්න එපා බැහැර කරන්න පජහති ඒක මගේ නොවන මම නොවන වශයෙන් අනිදුක්ඛානාත්ම වශයෙන් නොවනින් හිතලා විනෝදේති ඒක අවසන් කරන්න ඉතින් ඉවර කරන්න ඕනේ ඒක නිකන් ඉවර කරන්න බෑ ඉදිරියට නොතබා අවසන් කරන්න අනභවං ගමේති තණ්හා උපාදාන භව කළොත් ඉදිරියට තබා අවසන් කිරීම. එතකොට අනිත්‍ය නෙවෙයි නිට්ඨ සුඛාත්ම. තණ්හා කලේ නැත්නම් උපාදාන නැහැ. උපාදාන තම් බව නැහැ. පාලියෙන් කියනවා තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධානම් ජාති ජරා මරණ ඒ නිසා හටගන්නේ නැහැ. අරමුණෙන් අරමුණට නෙවෙයි දෙහෙනම් භව නිරෝධය කරන්න තියෙන්නේ. දැන් තණ්හා උපාදාන භව නම් අවිද්‍යා සංඛාරා අරමුණක් තුළ. තණ්හා නැත්තම් උපාදාන නැහැ. උපාදාන නැත්තම් භව නැහැ. දැන් මොකද්ද කියන්න ඕනේ? ඒකට පුළුවන් නම් උත්තරේ දෙන්න. එහෙනම් අහගන්න. ඒකට කියනවා විද්‍යා විමුක්ති. අවිද්‍යා සංඛාරා. සසරට විද්‍යා විමුක්ති සසරෙන් ගැලවෙන්න. ස්කන්ධ පහක් පහක් පාසා. තණ්හත්යෝ සබ්බ දුක්ඛං ජිනාති මේ තණ්හාව නැති කරන්න ඕන නේද? අල්ලා නොගැනීමෙන් අමඤ්ඤමානෝ අන්න බුදුහාමුදුරුවෝ අදාලේ මොකද්ද මෙතන පැහැදිලි කළේ? අපි ගත්ත එකේ යම්කෝ භික්ඛවේ අනිච්ඡං මේ රූප දනා සංඥා සංකාර පහට එන දේ මම නොවේද? මම අනිච්ඡං කියන්නේ මම නොවේද? ඒකට දෙන කැමැත්තෙන් තමයි මම හැදෙන්නේ. එහෙනම් කැමැත්ත අතහැරියා මම හැදෙන්නේ නැහැ. භාවනාව ඒකයි. తත්‍ර තේ ඡන්தோ පහතබ්බෝති බලන්න කොච්චර ලස්සනද කියලා. ත්‍රිපිටකේ නම් ඕවා තියෙනවා. කියාගන්න බැරි එකනේ වැඩේ කාටවත්. රූප කියන්නේ ශරීරය කියලා අරගෙන අනිත්‍ය කියන්නේ ඇති වෙන නැති වෙන කියලා අරගෙන තව මොනවා හරි වැරදි කොටක පැටලලා ඉඳගෙන ධර්මයේ ලහා ගන්න බැරුව ඉන්නවා. එනේ මොකද්ද වැරද්ද? හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕන ධර්මයේ ලහා ගන්න සහ ධර්මයේ තේරුම් ගන්න. බලන්න කොච්චර ධර්ම ශ්‍රවණය කරන්න ඕනද කියලා. දැන් ඔන්න යම් අහං භගවතෝ ධම්මං සුත්වා හරි දැන් භාග්‍යතුන් වහන්සේගේ උන්වහන්සේ ධර්මය හෝ ඔබත් අපින් ධර්මය හෝ නම් තේරුණා. ඊටු ටික තමයි දැන් කරන්න ඕන දේ. ඒකෝ ූපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්තෝ විහෙරේ යන්ති. අන්න භාවනාව. ඔබට දැන් පාරක් මේකේ තියෙනවා. මම උදාහරණයක් වශයෙන් පෙන්නනවා. අපි මේ පළල් පාරකට ගිහින් ඔක්කොම හිටගනිමු. සීරුවෙන් වගේ එක පෙළට ප්‍රකාර පාගමනක පාගමන කියලා වේගයෙන් යන්නේ නැති හිමින් යන ඇවිදීම කියලා තරගයක් තියෙන. ඒකට සමානව හිට ගන්න ඕනනේ. දැන් ආරම්භ කරන්න කියන සංඥාව දුන් නැති තාක්කල් අපි හිටගෙන ඉන්නවානේ. දැන් ඊළඟට එක කකුලක් ඉදිරියට තියන්නේ. දෙකක් තියන්නේ නැහැ කවුරුවත්. දෙකක් තියනට කියන්නේ පනිනවා කියලානේ. ඇවිදිනවා නම් පනින්න බෑ. ඒක තියලා ඊළඟ කකුල අරන් ඉස්සරහින් තියන්නේ. ඒක තියලා මේ පිටිපස්සේ කකුල අරන් ඉස්සරහින් තියන්නේ. මේ කෙනෙක් ගමන යන්නේ මොකක් නිසාද? ඉදිරියට පාදයක් තියෙන නිසා. මේ උපමාවක් කියන්නේ. මේ සත්වයා සසර ගමන යන්නේ පව් තියෙන නිසා, පිං තියෙන නිසා, ධාන තියෙන නිසා ඉස්සරහට. පව් තියෙනවට අපුණ්‍යාවි සංකාර කියනවා, පිං තියෙනවට පුණ්‍යාවි සංකාර කියනවා, ධාන තියෙනවට ආනිජ්ජාවි සංකාර කියනවා. ඒ නිසා පවෙන් පරලෝ යනවා, පිනෙන් පරලෝ යනවා, ධානෙන් පරලෝ යනවා. ඇයි? මේවට කියන්නේ කන්න කර්ම සුඛ කර්ම කන්න සුඛ කර්ම මේවා කර්ම මාර්ගය. ධර්ම මාර්ගයක් මේකේ නැහැ. දැන් ඔබට මේ ගමන නවත්තන්න ඕන නම් පා තබන එක නවත්තන්න ඕනනේ ඉදිරියට. භාවනාව යන වර්තමාන ස්කන්ධ පංචකයේ නිමවන විට ඉදිරියට හේතුවක් නොතබා අවසන් කිරීම කියන එක ත්‍රිපිටකයේ සූත්‍ර ගණනාවක තියෙනවා. අද කියන්න වෙලාවක් නැහැ. උදාහරණ සහිතව තියෙනවා. හැබැයි මේක විදර්ශනා භාවනාව මතක තියාගන්න. කෙස් අනිත්‍ය බලන එක එහෙම නෙවෙයි. කෙලෙස් නසන මඟ. මේක තේරෙනවට කියනවා ආසවක්ඛය ඥානය. මම මගේ මගේ ආත්මකට ගත්තොත් පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව ඒ ආස්ව රැස්සන අඥානය පස්සපච්චා වේදනාවට වේදනාවට තණ්හා නොකරන්නේ නම් උපාදාන නැහැ උපාදත් නම් භව නැහැ එතකොට ආසවශ්‍ය වෙනවා එනිසා අවිද්‍යාව දුර වෙනවා විද්‍යාව විද්‍යා විමුක්තියක් ලැබෙනවා එහෙම ස්කන්ධ පංචකෙන් පංචකයට මේ ආසවශ්‍ය වෙන අවබෝධය ලබා ගත්තාම ඒක ක්ෂය කරන්න ඕන බුදුහාමුදුරුවන්ට ඉස්සරලා හිටපු හැම දිනාටම දිබ්බසෝක දිප්පචක්කු පරචිත්ත විඥානන පුබ්බේ නිවානෝස ඥාන තිබුණා නේ තිබුණේ නැත්තේ මොකද්ද ආසවක්ඛේ ඥානය ඔන්න වෙනස අර මොන ඥාන උපදවා ගත්තත් භවගාමි ආසක්කේ ඥානෙ නැතුව. අර එක ඥානයක්වත් ඕනේ නැහැ බුදුහාමුදුරන්ගේ ශාසනය නිවන් අවබෝධ කරගන්න මතක තියාගන්න ඔය දෙවැස දිවකන උඩින් යන එක අරක මේක මේ මිනිස්සුયો දන්නේ නැති කතන්දර. ආසවක්ඛේ ඥානෙ විතරයි ඕන. මොකද ලෝභ දේශ මොහ නැතිවීම නෙමෙයිම කියන්නේ උඩින් යන එක නෙවෙයිනේ. ඒ ලෝභ දේශ මොහයන් නැති වෙන්නේ ආසව ඡේ වෙන ආකාරයෙන්. ඡේ වෙන්න නම් අමඤ්ඤමානෝ හේවත් తත්‍ර තේ ඡන්தோපහතබ්බෝති මේ සූත්‍රයට අනුව ඒකට තියෙන කැමැත්ත අතහැරියොත් ඉදිරියට හේතු ඉතුරු වෙන්නේ නැහැ. ඉදිරියට හේතු ලැබුවොත් කර්ම රැස් වෙනවා ඉදිරියට හේතු නොලැබුවොත් කර්මක්ෂය වෙනවා. කර්මක්ෂය කිරීමේ කර්මය. දැන් බුදුරජාණන් වහන්සේට බණ ටික කියලා භික්ෂුන් වහන්සේ සම්මානයක් ලබා ගත්තා. ඇයි තේරුණානේ දැන්? ආ තේරුණා නම් දැන් මොකද්ද තියෙන ප්‍රශ්නේ? අපි බලමු තව තැනකින්. සුතවතා කෝපනායස්මා කතනේ ධම්මා යෝනිසෝ මනසිකත්තාබ්බාති. මේ මහා කොට්ටිත ආමුදුරෝ සරියුත් ආමුදුරන්ගෙන් අහනවා. සුතවතා කෝපනායස්මා මහා කොට්ටිත ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරය්‍යාති. මොකද මේක සිංහල සරල තේරුම සරල තේරුම මම හදලා පෙන්නන එකක් ඒක. මෙයානේ බණ ඇහුවා නම් දැන් මොකද කරන්න ඕන කියලා. සුතවතා කෝපනාස්මා කියන සුතවන්ත බවට පත් වුණා. තේරුම් සුතවන්ත භාවයට පත් වුණා නම් අසුව බව තැරලා. දැන් මොකද කරන්න ඕන? දැන් මේක සිංහල තේරුම බණ ඇහුවා නම් භාවනා කරන්න ඕන. ඒකට තමයි පෙන්වන්නේ මේ පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් ඇස් දෙකෙන් බලන් දෙපා නුවණින් බලන්න යෝනිසෝ මනසිකර වියාදෙන්නේ. පංච උපාදානස්කන්ධේ අතීත හේතු එන්නේ. තියෙන නිසා හටගන්න. දැන් ඒක අල්ලාගත්තොත් යලි උපාදාන වෙනවා. අල්ලාගත්තේ නැත්නම් හටගත්තේවත් නැති වෙනවා. ඉදිරියට හේතුත් නොතබා නැති වෙනවා. හටගත් ඒවා නැති වෙනවට කියනවා උපන්න කුසල් දුර වෙනවා කියලා ඉදිරියට හේතු නොතබා සම් වෙනවට කියනවා නූපන්න කුසල් නූපදීම කියලා මේක කරනකොට ඒකට කියනවා සම්මා වායාම. අර දුවල කරනලා කරන වායාම ව්‍යායාම නෙමෙයි මේ කතා කරන්නේ. යහපත් සසර දුකින් ගැලවීමට දරන ව්‍යායාමයේ උත්සාහය. භික්ෂුව මොකද කළේ දැන්? ඊතර විනාඩි 20 වල භික්ෂුව කරන කාරණා ටික පැහැදිලි කරන්න ඕනනේ දැන්. අන්න භික්ෂුව බණ ටික තේරුම් ගත්තා. දැන් කරන්න ඕන දේ දන්නවා. දැන් පළමුව උන්වහන්සේ මොකද කරන්නේ? ඒකෝ අන්න අපටත් මේ ඒකෝ අවශ්‍ය වෙනවා. බද්දේ කරත්ත සූත්‍රවල තියෙනවා බද්ද ඒක රත්ත මේ පිළිබඳ මෑතදී පොතක් ලියපු හිමිනමක් දැන් නැහැ ලංකාවේ. අපත් වෙලා බද්ද ඒක රත්ත කියන්නේ එක රාත්‍රියක් හා බැඳුණු කියලා වැරදි අර්ථ විග්‍රහයක් ඉදිරිපත් කළා. අනාතයි ඔක්කොම. මේ වර්තමාන ස්කන්ධ පංචකය තුල අපේ හිතේ තියෙන අපෘතර්ජන පුද්ගලයා ගාව ද්විත්වයක්. ද්විත්වය තමයි තේරුම් ගන්න ලේසි විදිහ ඔබ යම් කිසි ගැටමකට මුහුණ දීලා ගෙදර ගිහින් කල්පනා කර කර ඉන්න. ඇඳේ දැන් දිගා වෙලා ඉන්නවා නිදා ගන්න. නිදා ගන්න බෑ මොකද කාරණේ? අරු හිතේ ඉන්නවා මමත් ඉන්නවා අරුත් ඉන්නවා. අර මාව නැති කරන්න හදපු එක්කෙනා. දැන් දෙන්නෙක් නැද්ද හිතේ? ඉතින් කොහොමද නිින්ද යන්නේ? එහෙනම් දෙවන්නට කියනවා තණ්හාව කියලා. ඒ තමන් එක්ක හිතේ ගැටුම් නැති කරගන්න පුද්ගලයා කොහෙවත් මෙහෙ නැහැ නමුත් හිතේ ඉන්නවා. එයාත් එක්ක තමයි මේ වාද විවාද කරගන්නේ ගහ බැන ගන්න ප්ලෑන් ගන්න. එයාට එරෙහිව හරි මේ දෙවන්නා නැති වෙන එකට කියනවා ඒකෝ කියලා. ඔන්න බුදුහාමුදුරන්ගේ ධර්මයේ උත්තරීත හුද කතාව. මේකට හරි ලස්සන කතාවක් මට තියෙනවා කියන්න. ඒක මට මම දැක්කේ මං හිතන්නේ ජාතක පොතේ. අ සාමාන්‍යයෙන් මතක් කරන්න ඕන. භික්ෂුන් වහන්සේ නමක් පිණිස ගාවඩිනවා. සබ්දරවත්නාලි හරි මට මතක නෑ කොහෙද කියලා ඔවා කියුවේ දැන් අවුරුදු 25 30 ඉස්සෙල්ලානේ දැන් ඔවා කියවන්න වෙලාවක් නෑ සාමාන්‍ය කතන්දර මේ වික්ෂුන් වහන්සේලා පිටිසුරා වැඩදී අම්ම කෙනෙක් වීපලනවා ඔබ දන්න ඇති මේ කතාව කතාවේ ගැඹුරයි දන්නේ නැත්තේ ඉතින් අපිට උගන්වන්නේ වීපලනවා බලන ඉඳලා රහත් උනායි කියලා එහෙනම් ඉතින් අපේ අම්මලා පුංචි කාලේ ඉඳලා හැමදාම වීපලුවා මට බැරි වුණා රහත් වෙන්න බලන් ඉඳලා අම්මා අච්චි අම්මලා ඔක්කොම කලේ වීපලන එක බැරි වුණා රහත් වෙන්න මේක ඇතුළත පේන්නේ නෑනේ මේකෙන් පෙන්වන්නේ මොකද්ද කියලා. වීකොලන හැටි කාන්තාපක්ෂය දන්නවා නම් කුල්ල අල්ලගත්තාම මේක තියෙනවා න්‍යායක්, ශාස්ත්‍රයක් තියෙනවා. දැන් මේ ශාස්ත්‍රය මෙහෙම තකට තකස් කියලා වාද කරමින් අර බෝල් ටික අයින් කරනකොට මේ අතේ වලලු දෙකයි. මේ අතේ කවලල්ලයි. වීකොලන දෙහා නෙමෙයි බලන් හිටියේ ස්වාමින් වහන්සේ. වලලු දෙක ගැටෙනවා. තනියම අල්ල ගැටුමක් නැහැ. ඔය නිදා ගන්න විදිහක් නැත්තේ අර දිත්තේ හින්දානේ. ඕක ඔය පෙන්වන්නේ. එහෙනම් මේකෙන් දිත්තේ ඒකත්වයට එන්න ඒකෝ කියන එකේ තේරුම ඒකයි මේකේ මම අයින් කරන්න ඕන. තනිවලල්ලේ ගැටුමක් නැහැ, දුකක් නැහැ. ගැටුම කියන්නේ දුක. ඒක වුණාම ගැටුමක් නැහැ. එහෙනම් වර්තමාන මොහොතේදී මෙන්න මේ ඒකත්වයටපත් වෙන්න. අර මම අතහරින්න දරන උත්සාහයේදී උත්තරීතර හුදකලාව ඒකට කියන්නේ. රාත්‍රියක් හා බැඳුන කියන එක නෙවෙයි. දවලුත් පුළුවන්, නගරෙත් පුළුවන්, කැලෙත් පුළුවන් ඕන තැනක පුළුවන් තේරුම් ගත්තාම. තථාගතයන් වහන්සේ වදාරන්නේ හතරමං හන්දියක හිටියත් ඔහුට හුද කලාවේ ඉන්න පුළුවන් මේක තේරුම් ගත්තොත් කියලා. ඒ හින්දා මේක මේ කැලයට ගිහින් ඉඳගෙන තනි වෙන්න ඕන කතාවක් නෙමෙයි වෙන්නන්නේ. මේ ද්විත්වයෙන් ඉවත් වීම. අර දෙක එකට වදිනවා කියන එකේ තේරුම අර ගැටීම. මම පෙන්නේ උදාහරණයක් වශයෙන් නින්දේ හතරත් එක්කලා ඔබ සටනක් විවාදයක්. මෙහෙම කිව්වොත් මෙහෙම කියනවා මෙහෙම කරනවා නඩු හඹ යනවා. එහෙම නැත්නම් අර මෑතදී කවුද ගිහිල්ලා හිනි මේ ගම ගිහිල්ලා අර මිරිස් කැඳුරුවා වගේ ගලක තියලා පේන්න ප්‍රසිද්ධිය ඒ මොකක්ද ඔක්කොම කරන්නේ මම කරන්න බෑ ඉතින් මෙදෙන් එහෙම කළොත් මොකද වෙන්නේ අවිද්‍යා සංඛාරා හේතු ඉතුරු වෙනවා එතකොට නිත්‍ය කොට අරන් තියෙන්නේ එහෙනම් සතර ගමන යන්න හේතු තියෙනවා ඒවා කරන්න ගාවිර්ෂයා කරන්න වෛර කරන්න පරිගන්න ගියාම හේතු තියෙනවා නවත්තන්න බෑ. ඒක තමයි අනුන්ට කළ දේ තමන්ට බල දේ කියලා කියන්නේ. එහෙම නැත්නම් අනුන් හෙලන්නට වලක් කපන්නා ඒ තුල වැටිලා මියන්නා කියන්නේත් ඒක තමයි. ගැලවෙන්න හම්බ වෙන්නේ එහෙනම් අන්න අපට ධර්මයේ තේරෙන පුද්ගලයාට මේ අරමුණ තුළින ද්විත්වයෙන් අත මිදීමට සතිමත් වෙන එකට කියනවා ඒකෝ කියලා. දැන් මේකෙදි බාධාවකුත් තියෙනවා. කොරලෝසු ගැන නම් කතා කරන්නේ, වාහන ගැන නම් කතා කරන්නේ, වාහන ගෙන්වීම නම් කතා කරන්නේ, බඩු මිලිහෙලාම නම් කතා කරන්නේ, දේශපාලන විරුද්ධවාදීත්වය ගැන නම් කතා කරන්නේ. තව විවිධ මාතෘකා මේ රටේ තියෙනවා. නැවුම් මාතෘකා හැමදම හදලා දෙනවා. දවස පුරාම කාලේ කණ්ඩ ඕන කෙනෙකුට බෝක්කුවක් වගේ ඉඳ කරුණු තියනවා මේ රටේ. ඕවට සම්මාදම් වෙන්න ගියාම සිත දිහා බලන් ඉන්න වෙලාවක් නැහැ. මේකට ධර්මයේ පෙන්නනවා කයිවාරු ගහන අයත් එක්කලා එකතු වුණාම ඝන සංගනිකාය කියලා. එහෙනම් ඝන සංගනිකායෙන් වෙන්නෙන්න ඕනේ. ඔබටත් එහෙනම් ඒ අදාළ දේවල් කතා නොකරන පුද්ගලයෙක් එක්කලා මේ ගමන යන්න බෑ. අදාළ දේ කතා කරන්නේ නැත්නම් ඔවුන් සමග කතා කරන්න යන්න බෑ. අපිට යම්කිසි කතාවක් ඇති වුණායි කියමු. ඔහුට උත්තර දුන්නට අපි පිළිගන්නේ නැත්තම්. හරි වුණා. එහෙනම් ඒ කතාව අත්හැරලා නිකන් ඉන්න. අන්න එහෙමයි මේ වචන නිහඬවීම ආරම්භ වෙන්නේ. කිව්වත් වැඩක් නැත්තම් කියන්න දඟලන්න ඕනේ. කියන්න යන්නේ මම. අයවතක් වෙනවා නම් කියන එක වෙනම කාරණයක්. පිළිගන්නේ නැත්තම්. අන්න එහෙම මේ බහු භාණ්ඩික වගේ බහුපුරු බහු පුද්ගලයෝ ඔවුන් එක එක මාත්‍රිකාව ඔස්සේ කාලය නාස්ති කරන්න විතරයි දන්නේ. මොහොත දකින්න දන්නේ නැති නිසා තමයි අර එක එක්කෙනාට විරුද්ධව කතා බහ කරන්නේ, වාද කරන්නේ, විවාද කරන්නේ, plan ගහන්නේ. අපිට තියෙන්නේ අතහරින්න විතරයි. අරුන් අතහැරීම නෙවෙයි අල්ලා ගැනීම අපි කරන්නේ අතහැරීම. එහෙනම් අල්ලා ගන්නන් සමග අතහරින්න බෑ. ඒ නිසා අල්ලා ගන්න අයගෙන් වෙන්වීමට කියනවා උපකට්ටෝ. පිරිසෙන් වෙන්වීම කියන එක. තනියමක් පෙන්වන්නේ අන් අයගේ අර ලෝභ දේශ මොහ කටයුතු වලට සම්මාදම් වෙන්න නොයා ඉන්නේ. ඒකෝ උපපට්ඨෝ මේ අනුගමනය කරන්න ඕන මොහොතේ අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගයේ පස්පලකින් පෙන්වන්නේ එක මොහොතක මේක වෙන වෙනම නෙමෙයි. අප්පමත්තෝ ලහිලහිව ද්වන්ද කියන ක්‍රමය අප්පමත්තෝ කියලා කියන්නේ. කාර්යාලයේ රතුර ගහන්න පෙර කාර්යාලයට යන්න කියන එක නෙමෙයි අප්පමත්තෝ කියලා කියන්නේ. අරමුණට මුලාවී පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා බව වුණොත් පමත්තෝ අම්පමා වුණා සසර හේතු ඉතුරු වුණා. එහෙම නොවෙන්ට කටයුතු කරන එකට කියනවා අපමත්තෝ. අපමාදෝ අමත පදං. බලන්න බුදුහාමුදුරන්. සිහියෙන් කටයුතු කිරීමයි කියන ලද අප්‍රමාදය. වර්තමාන ස්කන්ධ පංචකය අනාගතයට හේතු නොතබා අවසන් කරනවට කියනවා අපමත්තෝ. අන්න බුදුහාමුදුරෝ භික්ෂුන් වහන්සේ අප්‍රමාද වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ. අපිටත් ඒ නිසා මේ අප්‍රමාදය වළංගුයි. ඒ අපමත්තෝ එකට තව තියෙනවා ආතාපි. ආතාපි කියන්නේ ආතාපය කියන එක එහෙම නෙවෙයි ආ. ආතාපි කියනවා කෙලස් තවන වීරියට. මොකද්ද මේකට කෙලස් වීරිය කියලා කියන්නේ? සසරේ සහ මේ ජීවිතේ බැන්නොත් බණින ගැහුවොත් ගයින එකට එක කරන පුරුද්ද අපි බොහෝසේ වැඩි දියුණු කරන් තියෙන්නේ. අපේ කය වචන සිත නිහඬ වෙන්නම දෙන්නේ නැහැ. එවඳු කලබල පුද්ගලයෙක් කියයි ඔක මරලා මිසක් මම පස්ස බලන්නේ මම ඔකට රියැක්ෂන් එකක් අරන් මිසක් පස්ස බලන්නේ අර අපේ සිහිය නැතිකම. දිනන්දම යන්නේ ප්‍රතික්‍රියාවක් දක්වලා. මේ ප්‍රතික්‍රියාව දක්වන්නට යන්නේ එරෙහිව මමයි. කය නෙමෙයි. ඒ තමයි මම. මම නැත්තම් ප්‍රතික්‍රියාවක් නැහැ. මොකද බාර ගැනීම තුළනේ ඉස්සරහට මේ දිනන්ඩ යන්නේ පරද්දන්ට යන්නේ. ඒ නිසා මේ පරණ පුරුද්දට පෙරපාරේ යන්න දෙන එකට ඉඳ නොදෙන එකට කියනවා ඒක වැරද්ද දැකලා අතහරින්න තරණ උත්සාහය. කෙලස් තවන වීරිය. අර කෙලස් ස්වභාවය තවන්ට ඕන. තපස කියන්නේ මෙන්න මේකට ඇස් දෙක පියාන මේ මේ මේ පළක් බැඳගෙන ඉන්නවට නෙවෙයි. බුදුදහමේ තපස කියලා කියන්නේ. එතකොට මේ තපස කාර්යාලීය වැඩ කරන ගමන් බස් රථේ යන ගමන් ගෙදර ඉන්න ගමන් කරන්න පුළුවන්. මොකද මේ ඇතුළට තියපු කාරණා තමයි එන්නේ. එන්නේ තැඹුව නිසා. එහෙනම් එන එකට කියනවා නැවත උපදිනවායි කියලා. ඒ නැවත ඉපදීමනේ දුක. නැවත උපදින්න අපි තැඹුව නිසා නේද නැවත උපදින්නේ. හොඳයි නැවත උපදින්න තියන්නේ නැත්නම් කොහොමද නැවත උපදින්නේ? අන්න ඒ නිසා මේ නැවත ඉපදීම නැති කරන්නට නැවත උපදින්න එක නවත්තන්න කියලා බුදුහාමුදුරුවෝ අදාළේ. තව සූත්‍රයකදී පෙන්වන්නම්. ඒකට ගන්න තියෙන සංයෝජන සූත්‍රය කියලා එකක් තියෙනවා හොඳ දවසක. තව විස්තර කරනකොට මේ විවිධ සූත්‍ර වලින් පැහැදිලි කිරීමේදී තමයි වඩාත් හොඳට පැහැදිලි වෙන්නේ. එහෙනම් අප්පමත්තෝ ආතාපි ආතාපි අපට එහෙනම් ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් පරණ පුරුදු පාරෝස්සේ හිත යන්න කියනකොට ඒ ගියොත් වෙන දේ දැනගන්න වෙනවා. ඒකට කියනවා ආස්වාදේ ආදීනව දකින්නයි කියලා. ආස්වාදේ ආදීනව දැක්කොත් ආස්වාදයෙන් මිදෙන්න වෙනවා. බුදුහාමතුරුව බුද්ධත්වයේ විස්තරය කරන්නේ ආස්වාදයේ ආදීනව දැක නිස්සරණයටපත් වුණ දවසේ මම බුදුන් කිව්වේ කියන්නේ. ආස්වාදය කියන්නේ රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ මමත්වයෙන් ගැනීම. තණ්හා උපාදාන භව වශයෙන් පින් හෝ පව් හෝ ධානක සෞසිදුවේ හේතු ඉතුරු වීම ආදීනවයයි. සතර ඇවිදින්න සිද්ධ වෙනවා. එහෙනම් තණ්හා උපාදාන භව නොවි අවසන් කරන එකට මිදීම හේවත් නිස්සරණය කියනවා. ආස්වාද කරේ නැත්තම් නිස්සරණය. මමත්වෙන් ගත්තේ නැත්තම්. ඕවා ඔක්කොම එක තැන තියෙන්නේ. එන බුදුහාමුදුරුවොත් ආස්වාදයේ ආදීනව දැකලා නිස්සරණයටපත් වුණා. අපටත් ආස්වාදයේ ආදීනව තියෙනවා දකින්න නම් ආස්වාදයට යන්න කැමති වෙන්නේ නැහැ. කවුද ගිනි අඟුරු පිච්චෙන බව දන්නවා නම් අල්ලගන්න. මම මේකට මේ ඊයේත් උදාහරණයක් කිව්වා. තැනකදී අදත් ආයේ කියන්නම්. ඊට පෙරත් කියන්න හැකි. තව විනාඩියක් දෙකක් ගන්න පුළුවන් නිසා. ත්‍රිවිධකෙත් මේක තියෙනවා. පළගැටියා ආලෝකයට හරි ආසයි. ඒ නිසා ඌ ආලෝකේ වැළඳ ගන්නවා පහන් දැල්ලකට ගිහින්. ඌ දන්නේ නැති දෙයක් තියෙනවා. ආලෝකේ විතරක් නෙමෙයි ගින්දරක් තියෙනවා කියන්න දන්නේ නැහැ. ආලෝකයේ සුවේ විඳින්න ගිය පළගැටියා ගින්දරෙන් පිච්චීමේ යනවා. කුඩා දරුවට ඕව අල්ලන්න එපා ගින්දර කිව්වට තව තේරෙන්නේ නැහැ. අල්ලන්න යනවා. පුංචි ළමයි කරලා ඇති ඔබත් ඒ කාලේ කරලා ඇති කුඩා කාලේ. අල්ලපු දවසටයි තේරෙන්නේ මේක ලස්සන විතරක් නෙමේ පුච්චනවා අත කියලා. ඒ නිසා ආස්වාදය ආලෝකයයි ආදීනව පිච්චෙන එකයි. දෙක මේක තියෙනවා. එහෙනම් ගින්දරට ඈතින් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. අන්න ඒ වගේ අරමුණ අවශ්‍යයි. අරමුණ හඳුනා ගන්න අවශ්‍යයි. ආස්වාදය කියන්නේ මමත් වෙන ගැනීමට. බුදුන් වහන්සේ අරමුණු ගත්ත දැන් ආස්වාදේ නැහැනේ බුද්ධත්වයට පත් වෙන නිසා. බුදුන් වහන්සේට ආස්වාදය කියන එක නැහැ. එහෙනම් ආස්වාදය කියන්නේ විඳීම කියන එක නෙමෙයි. විඳීම මම කොට ගැනීම. මම කොට ගත්තාම සසර ගමනට හේතු ඉතුරු වෙනවා. ඒ කියන්නේ සසර ගමනට පාද තබනවා. ඒක තමයි ආදීනවය. එහෙනම් මොනවටවත් පාද කියලා බෑ ඉස්සරහට. එහෙනම් ආස්වාදයෙන් ගැලවෙන්න වෙනවා. සම්බුද්ධත්ව සූත්‍රයේ එක පෙන්වන්නේ ආස්වාදේ ආස්වාදේ වශයෙන් ආදීන ආදීන වශයෙන් දැකලා නිස්සරණයටපත් වුණ දවසේ මම බුද්ධ කියලා කිව්වේ. එතන තමයි බුද්ධ නැත්තම් අවබෝධය. අපටත් ඒක තමයි හම්බ වෙන්නේ ගිහින් බලනකොට. ඒ සඳහා ඒකට මොකද වෙන්න ඕන? එහෙනම් ක්ලේශ ධර්මයන්ට වසඟ වෙන පුරුද්ද ඔබට තර්ජනය කරાવી. අදම පටන් ගන්න හැදුවම ගහපම් බැනපම් පලිගනින් එකට කරපම් ඔනිස්සබ්ද වෙනලා පුළුවන්ද? ඉරන් ටික ඔක්කොම අරන් යයි. එම කියලා තර්ජන කරගෙන කරයි ඔබට. ඒවෑ තියෙනවා නම් ගැටලු නීත්‍යානුකූලව විසඳගන්න. ඒවා ද්වේෂයෙන්, වෛරයෙන්, පරිගැනීමෙන් විසඳගන්න යන්න එපා. නීතියට යන්න එපා කියන්නේ නෑ මම. ඒකට නීතියක් දීලා තියෙනවා. ඒ නීතිය දෙන විසඳුම සාධාරණ වෙන්න පුළුවන්. හැබැයි මේක අසාධාරණ වෙන්න පුළුවන්. පිළිගන්න වෙනවා. මොකද නීතිය 100%ක් නෙවෙයි නෑ. අපිට ඊට යන්න බැයි නම් ඒක තේරුම් ගන්න වෙනවා. නීතියට යන්න කැමති නැත්නම් එහෙනම් පරිත්‍යාගයක් කරලා නිදහස් කරගන්න. Tamanට පොඩි පාඩුවක් වුණත් විනිත යන මුදල් ඉතුරු වෙනවා නම් එහෙනම් පොඩි ප්‍රත්‍යාගයක් කරලා ඉල්ලන දේ දීපුවාම නිදහස්. එහෙම කරන්න තරම් දියුණු මනසක් තියෙනවද දන්නේ නැහැ. තියෙනවා නම් හොඳයි. හුඟක් තියෙන අයට. නැත්තම් නීතියෙන් විසඳ ගන්න. අන්තිම එකට එනවා. පහිතත්තෝ විහෙරෙයි යන්ති. මෙන්න තවත් වැරදි වචනයක්. පාලිය වැරදි නෙමෙයි සිංහලට පරිවර්තනය කරලා තියෙන සමහර අය මේකට යොදන්නේ ජීවිතය පුදා හෝ අර pāli පරිවර්තනයේ ජීවිතය පුදා කියන අර්ථයක් ඕකේ නැහැ. අර මේ කරන වැඩේමයි පෙන්වන්නේ. සාමාන්‍යයෙන් ඔබට පාලිය තේරෙනවා නම් අත්තෝ කියන්නේ මොකද්ද? තමන්. පහිත කියන්නේ අතහැරලා. මම කියන හැඟීම අතහැර කියන එකට ජීවිතේ පුදා කියලා ලියලා හරියනවාද? ජීවිතේ නෙවෙන්නේ මම කියන්නේ මේ මොහොතේ අතන හැඟීමනේ. ලෝභය, දේශය, මෝහයනේ. ඒ ලෝභය, දේශය, මෝහය අතහැර මම කියන හැඟීම අතහරින්න ඕන. මොහොතින් මොහොතේ මමත්වේ. ඔන්න බුදුදහමේ අතහැරීම. අම්මා හෝ තාත්තා හෝ ගෙවල් දොරවල් හෝ ඉඩකඩම් හෝ රැකියාව හෝ දරුවන් හෝ වගකීම හෝ මොකක්වත්ම නෙවෙයි. පහිතත්තු මමත්වේ අතහැරීම. අන්න මේ ආරණා පහට අඩංගු කාර්යය ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේ ආරම්භ කරනවා. දැන් යෝගාවචරයේ දැන් විදසුන් වඩන්නේ. ඉතින් එහාට මේ කතාවේ ගැඹුරු දෙයක් පෙන්වන්නේ නැහැ. උන්වහන්සේ මේ යංකෝ භික්කවේ අනිච්ඡන් తත්‍රතේ චන්தோ පහතබ්බෝති කියන බණපදේ ඉගෙනගෙන ඒක ක්‍රියාත්මක කරලා රහතන් වහන්සේ කෙනෙක් වුණා කියලා තමයි මේ සූත්‍රය උගන්වන්නේ. ඔබටත් මේක තේරෙනවා නම් ඔබ කරන්න ඕනේ යංකෝ යංකෝ පුරිස යංකෝ ස්ත්‍රී එහෙමනේ අපි යංකෝ පුද්ගල ඔබට කතා කරනවා නම් යමක් අනිත්‍ය නම් ඒකට තියෙන කැමැත්ත අතහැරීම බුදුන් දකින්ට යන මාවතයි භාවනාවයි. වර්තමාන ස්කන්ධ පංචකයේ උපාදාන වෙන්න නොදී අවසන් කරන්න ඕන. උපාදානය මායයට බැඳීමයි උපාදානය ඉදිරියට හේතු තැබීමයි උපාදානය කරගන්න නැත්නම් ස්කන්ධ පංචකය අනිත්‍යයි. අනිත්‍ය යනු ඇතේව නැතිව නොව ඉදිරියට හේතු නොතබා අවසන් කිරීම හෙවත් නිර්වශේෂ නිරෝධයයි. ඉදිරියට හේතු තබා අවසන් කිරීම නිරෝධයක් වුණාට ඒකට කියන්නේ අවශේෂ නිරෝධය ඒක අනිත්‍ය නෙමෙයි අනිත්‍ය දෙනිත්‍ය කොට ගැනීම. මෙතරම් පැහැදිලිව මේ කරුණු පැහැදිලි කිරීමේදී ධර්ම දේශනාවක අගට ඕන කෙනෙකුට අනුගමනීය ප්‍රතිපදාවක් තිබෙනවා. ඒ නිසා අර සියලු සංස්කාරයන් අනිදුක්ඛානාත්මයෙන් තමයි අපි මුල් දේශනාව තුළ අනිදුක්ඛානාත්මය නම් වූ ධර්මයේ දේශනා කළේ අද කෙලින්ම අපි සංයුත්තනිකායේ කන්දකග්ගේ අනිච්ච සූත්‍රය අරගෙන සසර දුකින් මිදෙන එක ධර්මය අනිත්‍ය විතරයි කියලා කිව්වා. අනිත්‍ය විතරයි කියන එකේ තේරුම පටිච්චසම්පාදේ නිරෝධය අවලංගුයි කියන එක නෙමෙයි. චතුස්සත්‍ය අවලංගුයි කියන එක නෙමෙයි. මේක කරනකොට පටිච්චසම්පාදේ නිරෝධයක් සිදු වෙනවා. මේක කරනකොට චතුස්සත්‍ය අවබෝධයක් සිදු වෙනවා. මේක කරනකොට කර්මක්ෂය කිරීමේ කර්මයක් සිද්ධ වෙනවා. ඒ ඕන දෙයක් මේක කරනකොට සිද්ධ වෙනවා. එහෙමයි මේකේ හැටි. එනිසා ඔබට මේ එක ධර්ම න්‍යායක් තේරුණාම ඇති. ඔය ධර්ම දේශනා 18 දහසක් කියන්නේ 18 දහසම ඉගෙනගෙන ඉන්නවන් ලැබුව කවුරුත් නැහැ. ඒ ඒ පුද්ගලයා ඉන්න තැන ඉඳන් නිවීම දක්වා යන මාර්ගය තමයි තථාගතයන් වහන්සේ ඒ ඒ පුද්ගලයින්ට දේශනා කරලා තියෙන්නේ. ඒවා එකතුවයි ඔය. ධර්ම දේශනා පහක් හයක් හතක් අටක් දහයක් අහනකොට කාරණාව තේරෙනවා. ඊට පස්සේ ඔබට තියෙන්නේ අර භික්ෂුව වගේ යම් අහං භගවතෝ ධම්මං සුත්වා ඒකෝ උපකට්ඨෝ අපමත්තෝ ආතාපි පහිතත්වෝ විහෙරින්තයි කියනා වූ මේ ප්‍රතිපත්ති පූජා මගට යන ගිනි පංච උපාදානස්කන්ධය අල්ලගන්න නැතුව අවසන් කරන එක. එතකොට ඔබ විදස්කුන් වඩනවා, තිලකුණු වඩනවා කියන්නේ ඒකට. කේසානිච්චා ලෝමානිච්චා නපානිච්චා කියලා කී කියා ඉන්නව නෙවෙයි. අනිච්චන් දුක්ඛං අනාත්තා කියලා විතක්ක විචා කරනව නෙවෙයි. අල්ලා ගැනීමට කියන්නේ නිත්‍ය සුඛාත්ම වචනේ මුකුත් තෝන්නේ. අල්ලා ගන්න නැත්නම් සිදුවන දෙයට කියන්නේ අනිද්දුක්ඛානාත්. බලන්න මේ පටිසෝතගාමී පුද්ගලයන් සමාජයේ බිහි වෙනවා නම් ඔවුන් ගහ ගන්න, බැන ගන්න, කපා ගන්න, කොටා ගන්න, බලය අල්ලන්න, පරාජය කරන්න යන අය වෙන්නේ නැහැ. ඔවුන් මිනිසුන් බවට පත් වෙනවා. අපට මේ බුදු සමය ලෝකෙට අපනයනය කරන්න සල්ලි වලට නෙමෙයි නොමිලේ නම් මේ බුදු සමයෙන් පටිසෝතගාමින් හැදිලා අපි බුදු සමයෙන් ප්‍රයෝජන ගත්ත හොඳ සාම්පලයක් බවට පත් වෙන්න වෙනවා. ඒ හොඳ සාම්පලය සමාජයට පෙන්වන්න පුළුවන් ලෝකෙට මෙන්න බුදුදහමෙන් හැදිලා ඉන්න මේ අයගේ හිවසීම කියලා එනනම් ලෝකයා ඒක වැළඳ ගනීවි. ආගම් ભેදයකින් තොරව. ඒ වුණාට බෞද්ධ රටේ බෞද්ධ සාම්පලය මම කිව්වා ඔය ඉස්සෙල්ලා දවසේ 80ක් පිරිමි මත්පැන් පානයෙන් යුක්තයි. ලෝකේ සියදී නසා ගන්න අතර පහුගිය කාලේ නම් පළවෙනි දැන් දෙවෙනි තුන්වෙනි වෙන්න ඇති. දූෂිතම පරිපාලනයක් මම පරිපාලනය කියන්නේ මෙතන දේශපාලනඥයන් විතරක් නෙමෙයි අනිකුත් මොකද රාජ්‍ය පරිපාලනය තුළ දූෂිතම රටක් අපේ රට මේ වාර්තා අපට තියෙනවා. මොකද්ද මේකෙන් නොකිය කියන්නේ? එහෙමත් නැත්නම් තව භාෂාවකින් කියනවා නම් මෙලවට බිහි වෙන දරුවන්ට වඩා මව්කුස තුළ මරා දමන රටක් මේක සංඛ්‍යාලේඛන නැති වුණාට මේ බෞද්ධ රටක්ද? මං කිය සාම්පලේ හොඳ නෑ කියලා. මේ එකක්වත් කෙරෙන්න බෑ සාම්පලේ හොඳ වෙනවා නම්. ඒ නිසා අපට විශාල වගකීමක් තියෙනවා ඇදහිලිවන්ත බුද්ධාගමකට එහා ගොස් ප්‍රතිපත්තිකාමී බෞද්ධකමකට ඇවිදින් අපි සංවර වෙලා පෙන්නනවා නම් ලෝකෙට ඒ දහම ඕන වෙනවා. මේ ඉන්දියන් සාගරයේ මුතු ඇටයට ලැබී තිබෙනා වූ තෙරවාදී ධර්මයේ උරුමය. එහෙම නැත්නම් පාරම්පරික උරුමය, රැකගැනීමේ උරුමය, ඉදිරි පරපුර රැකදීමේ උරුමය මේ කිසිවක් අමතක කරන්න එපා. තව දවසක ඒ පිළිබඳව තොරතුරු කියන්නම් මම. අපි මේක තේරුම් අරගෙන අපට රැකලා දුන්නා වගේ අපිත් රැකගෙන ඉදිරිපරපුරකට මේක දායාද කරන්න ඕන. තවත් අවුරුදු ලක්ෂ 5ක් හෝ 50ක් ඊළඟ බුදුරයා පහළ වෙන්න පෙර මේ ධර්මය ආරක්ෂා වෙන්න. යට වුණොත් ඊළඟ බුදුරයා එනතුරු කාටවත්ම කර්මක්ෂය කිරීමේ කර්මය නෑ. භවගාමිත්වය විතරයි තියෙන්නේ. මේකේ බරපතලකම තේරුම් ගන්න. සා පෞද්ගලිකව පොදුවේ සාසනික වශයෙන් ඔබට පැවරී තියෙන වගකීම ගැඹුරින් තේරුම් අරගෙන ඒ වගකීම කරට ගන්න. දහම් මැස පාදා ගැනීම තුලින් මේ අනිත්‍ය සූත්‍රයේ සඳහන් අනිත්‍ය භාවිතා කර ආසවක්ඛේ ඥානය තුලින් සකල ක්ලේශයන් ප්‍රහීන කරමින් සෝවාන් ආදී මාර්ගඵල පිළිබින් නිවන සැනසන මංපෙත් විවර කරගන්නට අවශ්‍ය අවබෝධය ලබා ගැනීමට මේ කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා සබ්බීතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීගායුකෝ බව හැමදෙනාටම තෙරුවන් සරණයි Thank you. දේශක්ඛයෝ නිබ්බානං